ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියන ධර්මතාවය ගත්තාම ඒක තුළ තියෙනවා මේ කොටස් කීපයක්. ඒක එකක් තමයි සම්මා දිට්ඨි දැක්ම සම්මා දිට්ඨි දැනුම සම්මා දිට්ඨි අවබෝධය සම්මාදිට්ඨි ප්‍රත්‍යක්ෂය. හැබැයි ප්‍රත්‍යක්ෂය තමයිලු සෝතාපන්න ඵලය. හැබැයි දක්ම කියන කියන එක දහසක් ක්‍රම තියනවලු දකින්න. හැබැයි ක්‍රම දහසකින් දේශකයන් වහන්සේ කෙනෙක් ඇසුරු කරලා එහෙම නැත්නම් හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරලා එහෙම නැත්නම් බුදුබණ ශ්‍රවණය කරලා එයා ක්‍රම 30ක් 40ක් දන්නවා වෙන්න පුළුවන්. හැබැයි දැක්ම තිබුණාට ඒ දැක්ම එයා දැනගෙන තිබුණාට ඒ පිළිබඳ එයාට මොකොත් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එහෙනම් මේ දැනුම කියන එකත් අපි යම් යම් දේවල් ගවේෂණය කරලා පුරුදු කරලා කියවලා අහලා ගත්තාම ඇති වෙන එකක්. අවබෝධය කියලා කියන්නේ ඒ දැනුම තුළින් අපි තේරුම් ගත්ත යමක් තියෙනවා නම් අනේ තේරුම් ගත්ත කොටස තමයිලු අවබෝධය කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ ඒ තේරුම් ගත්ත කොටස බවට පත් වීම. එහෙනම් එතන පියවර තුනක් තියෙනවා. එහෙනම් මේ දැක්ම කියන එක තුළ මිනිස්සු පව් ඉතින් ඒ මිනිස්සුගේ කර්මනේ මෙගෙවල යන්නේ. පව් ඒ මිනිස්සු අකුසලයක් ගෙවන්න තියෙන ඉතින් ගෙවල යනවා. මගේත් ඉතින් කර්මයක් නේ මගේ කුසලයක් නේ. ඉතින් ඒ ඉඳන් ඉතින් මිනිස්සු ගෙරලා දම්පැන් දීලා මට යනවා. මගේ අකුසලයක් නේ. ඒකනේ මිනිස්සු ඇවිල්ලා බැනලා යන්නේ. නිකන් ඉන්න මට බැනලා යනවනේ බලන්නකෝ කියලා. අර කුසල් අකුසල් වශයෙන් දකින්න එක දැක්මක්. ඒ අවබෝධය කෝටියක් මිනිසුන්ගෙන් ඇහුවාම සාමාන්‍ය 99 ලක්ෂයකට විතර තියෙනවා ඒක. ඒ දැක්ම. මොනවා කරන්නේ මේ මිනිස්සුගේ දුර්වලකම ඔය අතහැරලා දාන්න. එහෙම කියලා කියනවා. සමහර කට්ටිය කියනවා අනේ පුතේ එයාට රණ්ඩු කරන්නේ මේ මනුස්සයා බීලානේ. ඉතින් බීබද්දා ඉතින් ඕමනේ ඉතින් කෑ ගන්න. ඔයා කටලෙන් ඩෝන්න යන්න කතුට. ඒ කියන්නේ මේ ඔක්කොම මේ දැක්ම දන්නවා. හැබැයි හැමෝම සෝතාපන්න නැහැ. එහෙනම් මේ දැක්මක් අපට හාවට පස්සේ ඒ දැක්ම අපි තේරුම් ගන්නවා. තේරුම් ගන්න. ඒ ඒ තේරුම් ගැනීම තුල යාට දැනුමක් අට ගන්න. ඒ පිළිබඳ යා පුළුල් දැනුමක් ලබනවා. අර 20ක් පරිශීලනය කරනකොට දැනුම දැනුවත් වෙන්නේ. අන්න ඒ වගේ දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ එයා යමක් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත දේ තමයි යාගේ අවබෝධය. හැබැයි මේ අවබෝධය බවට යා කවදා දවසකපත් වෙනවා. එදාට යාට තේරෙනවා මේක බාහිර දෙයක් නෙමෙයි. මා තුළ තිබිච්ච දෙයක්. මා තුළ තිබිච්ච දෙයක්. එළියේ ඉන්නෙත් මම, ඇතුලේ ඉන්නෙත් මම. මේ හැම නාම රූපයක් තුළම මම ඉන්නේ. මට ලස්සනයි කියලා පේනවා කියන්නේ ලස්සන තුල මම ඉන්නවා. පුදුම වැඩි පුදුම කැතයිනේ මේ ගොඩ නැගිල්ල. ඒ කැතයි කියලා දකින්නනේ. ඒ අවලක්ෂණ භාවය තුලත් මම ඉන්න. මම තමයි ලී අවලක්ෂණේ. අවලක්ෂණ මට පේනව නෙමෙයිලු. මගේ අවලක්ෂණේ අර විදිහට මට පේන්නේ. සමහරව වටිනවයි කියලා පේන. ඇත්තට මේ භාණ්ඩ වටින්නේ නැහැ. ඒ වටිනාකම පේන්නේ මට වෙන ඒ වටිනාකම තුළ මම ඉන්නවා. මමලු ඒ වටිනාකම. මෙන්න මේ මේ අවබෝධය යම්කිසි කෙනෙකුට ආවොත් එයා සම්මාදිට්ඨියට පැමිණියාය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. පටවිය පටවිය ලෙස අඳින්නේය. ඒ කියන්නේ එයා දකිනවා ඒක. පටවිය පටවිය ලෙස දකිනවා කියලා කියන්නේ හැමතැනම එයාව එයාට එයාව පේනවා කියන එකනේ. අනේ ලස්සන ගලවලු ගැටයක් නේ හොඳට පොලිස් වෙලා තිනා. හොඳට පොලිස් වෙලා තිනා මේක වටිනවා කියලා දකින්නම එයාගේ ලෝභයෙන්. එහෙනම් ඒ ලෝභය කරනකොටගෙන ඒ gadol කැටිය තුල එයා ඉන්නවා. ඒ ස්පර්ශය තුල එයා ඉන්නවා. ඒ සංස්කාර තුල එයා ඉන්නවා. මේකත් පටවියක් තමයි. ඒක අල්ලනකොට එයාගේ ලෝභයට ස්පර්ශ වෙන්න ඕනේ. එයාගේ ද්වේෂය ස්පර්ශ වෙන්න ඕනේ. යමක් දකින්නකොට එයාගේ රාගය, මෝහය ගැලි ඇලීම ගැටීම ස්පර්ශ වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒ හැම නාම රූපයක් එක්කම වර්ණ ගන්ධ රස ඕජාවක් එක්කම එයාව එයාට ස්පර්ශ වෙනවා නම් කතා දෙකක් නෑ එයා සෝතාපන්නයි. ඒ කියන්නේ එයා එයාව දකිනවා. හැම රාම රූපයකම එයාට එයාව පේනවා. එහෙනම් එයාව නිදාස් වෙන්න එච්චර දුර යන්න ඕන නෑ. බව හටින් එයා එයාව නිදාස් කරගන්නවා. එයාව එයාගෙන් එයා ගලව ගන්නවා. එයාගේ ගලවුම්කාරයා. එයාට එයාමයි. හැබැයි එයාව එයා දකින්න නැති තාක්කල් ලස්සනයි කියනවා. දුකයි කියනවා. වටිනාකමයි කියනවා. ලුණු ටිකක් තිබුණොත් හොඳයි කියනවා. සැර වැඩියි කියනවා. එයාට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා. මොකද්ද ඒකට හේතුව? එයා ඒක දකින්නේ එයා තුළ තියෙන කෙලෙස්ය තමයි මේ පේන්නේ. මගේ දුර්වලකමයි පේන්නේ. මේ දකින්න හැම දෙය තුළ මම මාවයි දකින්නේ කියන ඒක එයා දකින්නේ නැහැ. එයා දකින්න එකකින් පරිබාහිර දෙයක්. අර දෘෂ්ටිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. මේ කය මම වෙමි, සිත මම වෙමි, ගොඩ නැගිල්ල මම වෙමි. හයිබ්‍රිඩ් කාර් එක ඒක මම වෙමි, ඒක රට තිබ්බා කියන්නේ යාට තිබ්බා වගේ. අම්මා තාත්තලා මිනිස්සුල ගාලා යනවලු ඒත් ගානක් නැල්ලු. ඇණයක් අරගෙන පොඩි එකේ කර වාහනේ පොඩ්ඩක් ඊරුවාම මරාගෙන මැරෙනවලු. ඒ කියන්නේ යාව ඊරුවා වගේලු. ඒ ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය ගැලවෙන්න නම් ඒ හැමතැනම යාව පේන්න ඕනේ. මේ වාණයට පුදුම ආදරයක් නේ, වටිනාකමක් නේ, ලෙන්ගතුකමක් නේ. එහෙනම් මම මොනතරම් මේ සසරට බැඳිලාද? මේ පටවි ධාතුවට බැඳිලාද? ඒ වටිනාකම තුල ඒ ආදරය තුල ඒ කාර් එකට එයා දක්වන ඒ සෙනෙහස තුල එයාව යට පේනවනේ එයා සෝතාපන්න කෙනෙක්. එයා සෝතාපන්න කෙනෙක්. හැබැයි ඒ කෙලෙස් වල එයා දුර්වල වෙන්න පුළුවන්. ඒ කොච්චර දුර්වල වුණත් එයා සෝතාපන්න කෙනෙක්. එයාව අපට පුදුජනයි කියලා වෙන් කරන්න බෑ. එයාට එයාව පේනවා. ඒකෙන් තමයි හොයාගන්නේ. එහෙනම් මේ ලෝකේ ගොඩාක් සම්මාවල් තියෙනවා. සමහරට දැනුමට සාපේක්ෂව අපි ඒක සම්මාව කරගෙන අර දැක්ම කියලා කියනවනේ මේක මේ විදිහට දකින්නත් පුළුවන් අර විදිහට දකින්නත් පුළුවන් මේක ගොඩ නැගෙල්ලක් මේක ගොඩ නැගෙල්ලක් විදිහට දකින්න පුළුවන් කොහොමද කාමර හයක් තියෙනවා මැද භාවනා ශාලාවක් තියෙනවා ගොඩ නැගෙල්ලක් ආපහු ඇවිල්ලා මගෙන් අහනවා ස්වාමීනි ඊයේ ඔබ වහන්සේම කියන ඕම අද මම පොඩ්ඩක් නිවිලානේ ඉන්නේ. අද කොහොමද දකින්නේ? මේ පැත්තේ වැසිකිලි ටික අදන්න අර පැත්තේ නාන කාමර ටික අදන්න ඕල් තුනක් අදන්න දොරවල් තුනක් එළිය දාන්න. මැද සාකච්ඡාට ගන්න මේක ධානය වලට ගන්න අරක භාවනාවට ගන්න. එතකොට ඕල් තුනක් තියෙනවා කුටිමකවත් නැහැ දොරවල් තුනක් තියෙනවා මේක ඉන්න කට්ටියට අරකයා ඉන්න අරක ඉන්න කට්ටියට අරකයා ඉන්න වෙන්ටිලේෂන් දෙපැත්තෙන් තියන්න එහෙනම් මේක ඕල් තුනක් ඇතුළේ දකින්නවා හැබැයි කලින් දැක්කේ කුටි හයක් විදියට නැවත ඇල බලනක සම්පූර්ණ හෝල් එකක් කරන්න. ඔක්කොම වැඩසටහන් සතපෙන්නෙත් මේකේ, වළඳන්නත් මේකේ, දේශනා කරන දානශාලාව, දාන වළඳනවල දානශාලාව. දේශනා කරන දේශනා ශාලාව. භාවනා කරන භාවනා ශාලාව. ශාලාව 25 කරන්න මේක. එකක් තුල 25ක් දකිනවා. එන අර එකම ගොඩ නැගිල්ල එක එක අවබෝධයට සාපේක්ෂව එක එක මට්ටම් වලට සාපේක්ෂව විවිධ විදිහට දකිනවා වාගේ තමයි මේ දැක්ම කියලා කියන්නේ. එකම ප්‍රශ්නේ මනසේ ගැලපෙනවා. අද බයිනකොට එක විදිහට දකින්න ඊට බයිනකොට තව විදිහකට දකින්න. පුදුමාකාර මිනිසෙක් බලන්න. සංඝයාට බැනලා මේ මිනිස අපායට යන්න පෙරම් පුරන ඇති. පුදුමාකාර අකුසලයක් නෙමෙයි ගොඩනගන්නේ කියලා දකින්නවලු. පවෙන්ද බලන්න මට බැනන් ගන්න තියෙනවනේ කාගෙන් හරි බැනන් ගන්න එපා. එහෙනම් මගේ කර්ම තමයි මේ මනුස්සයලා ගෙවන්නේ. බැනලා මගේ අකුසල ටික ගෙවලා මාව නිදහස් කරනවා. මගේ කර්ම ටිකේ මාව ගලව ගන්නවා. මගේ ගැලවුම් කරු. ඕම දකින්න. පවෙන්ද දකින්න නාම රූප දෙකේ ගණ දෙනවා. හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා. හේතුඵල ධර්ම ගණ දෙනවා. එතන පුද්ගල සත්‍යක් නැහැ. ඕ මම පියවරෙන් පියවරට පියවර මේක වෙනස් වෙනවා. ඒවට ඔක්කොම කියන්නේ දැක්ම කියලා. සම්මා දැක්ම. සෝතේ දැක්ම. අපි සවන් දෙන දේ, දකින දේ, දැනෙන දේ, දැනගන්න දේ, සිතෙන දේ, දකින ක්‍රම 10ක් තියෙනවා. ඒ දකින්න ක්‍රම වලින් මොනවාරි එක ක්‍රමයකින් අපි දැකලා ඒ ක්‍රමේ වැඩිපුර පරිශීලනය කරාම ඒ පිළිබඳව හොඳ දැනුවත් වෙනවා. අපිට හොඳ දැනුමක් තියෙන අර වැඩ කරන කෙනාට අත්දැකීම් ලැබෙන්නේ මෙතන මේ විදිහට මුළු පරාරින්න ඕනේ මේක කරන්න එපා මේම කෙරුවොත් මේ බිල්ඩිමේ weight එක ගන්න මේක කරන්න එහෙම සමහර කට්ටිය අර පෙදලරුවා ඉංජිනේරුවා වගේ කල්පනා කරනවා ඒ දැනුම ඒ තරම් ඒකට කියන්නේ දැනුම ඒ වගේ යම්කිසි සම්මා දැක්මක් දිට්ඨිය දැක්මක් සෝතේ දැක්මක් ජීවා කම්මන්ත මොනවාරි එකක දැක්මක් එයා අත පරිශීලනය කළේ මුද ස්පර්ශය කරලා ඒක ඕනවට වඩා පරිභෝජනය කළොත් එයාට ඒ සිත් පිළිබඳ පුදුල් පුළුල් දැනුමක් එනවා. හැබැයි දැනුම තුලින් එයා ලෝකේ යමක් තේරුම් ගන්නවා. එහෙනම් මේක මේක තමයි මේ ලෝකේ හැම තැනම තියෙන්නේ. මටත් ඒක තමයි වෙන්නේ. මේ කයෙත් මේක තමයි තියෙන්නේ. ඒතකොට මේක හැම තැනම තියෙන ධර්මතාවයක් මේ. එහෙනම් මේක වෙනම දෙයක්. අන්න ඒක අවබෝධය. අර දැනුම ඕනවට වඩා පරිශීලනය කරපු නිසා හටගත්ත දැනුමෙන් මොනවද එකක් තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. අන්න ඒ ඒක අවබෝධය බවට පත් වෙන අර දැනුමෙන් වෙන් වෙච්ච ස්වභාවයක් බවට. ඒ අවබෝධය කවදාද දවසක එයා බවට පත් වෙන වාඩි වෙලා ඉන්නවා. ඔබ වහන්සේ නිවන් දකින්න ඕනේ කියලා ඔක්කොම විසිකලා ගියේ කොහොම ඔබ වහන්සේගේ නිවන? නිවනත් එක්ක තමයි මම නිවන් දකින්න ගියේ. මිනිස්සු කල්පනා කරනවා එදා එහෙම කතා කළේ. ඒතර ඔබ වහන්සේ ඔක්කොම විසිකලා ආවේ අම්මා එපා තාත්තා එපා ගමේ එපා කියලා ඔක්කොම අත්හැරලා ඔබ වහන්සේ නිවන් දකින්න ගියේ කොහොම කෙරුවද ඔබ වහන්සේ නිවන් දකින්න කියලා? එනකොට නිවන අරගෙන තමයි අවිල්ලා තියෙන්නේ. නිවන මගේ ළඟමයි තිබිලා තියෙන්නේ. අඳුනාගත්තේ නැති නිසා මම නිවන හැමතැනම හෙව්වා. නිවන් දකින්න කියලා බස් එකෙන් නැගලා මම ගියා. ඒ බස් එකෙන් මම නිවන අරගෙන ගියන් තියෙන්නේ. දැන් තමයි මට ඒක තේරෙන්නේ. එතකොට තමයි මිනිස්සු තේරුම් ගන්නේ එනං එයා නිවන් දැකපු කෙනෙක්. නිවන අවබෝධ වෙච්ච කෙනෙක්. එහෙනම් ඒක තමයිලු අර ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ. එයා එයා තුලින් ඒක දකිනවා. විශ්වයම එයාට පේන්න පටන් ගන්නවා. හැම නාම රූපයකින්ම එයා පේන්න පටන් ගන්නවා. කෙනෙක් කියලා බැනගෙන බැනගෙන අර බැනපු කට්ටිය පස්ස අයව ආකාරයෙන් දැක්කේ සම්මාවි. ඒක දික්ටිනේ දැක්මක් නැතිබුනේ. පස්සේ ඒක දැනම වුණානේ. ඊට පස්සේ ඒක අවබෝධය වුණානේ. එයා අවබෝධ වෙච්ච දේ ප්‍රත්‍යක්ෂ වුණානේ. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ තියනවා. අර ඊතුරු ටික ඊතුරු කර්ම ටික ගෙවන්න. රාත් වෙලක් ගෙවෙනවනේ. ඇවිල්ලා බලනවලු. හොඳ වෙලාවට නාම රූප වලින් නිදාස් තුනේ. ඇලින් ගැටින් නැති නිසා බේරුණා. නැත්තම් මේ මනුස්සයා වාගෙමනේ මම මම කාට හරි බයිනවනේ. මේ මනුස්සයා මට බයිනවා මම මේ මනුස්සයාට බයිනවා. ඉතින් දෙන්නම් එකයිනේ. එහෙනම් පුදුජන ස්වභාවයේ ඇටියක් තමයි මේ විදිහට බැනවදින එක. පුදුජන ස්වභාවයේ ක්‍රියාකාරීත්වයක් මේක. එහෙනම් යමෙක් පුදුජන ස්වභාවයෙන් හිටියාම ඕම තමයි. ඉතින් මම පුදුජන මමත් ඕම තමයි. හරි අතල මාව දකිනවා. මමත් පුදුජන නම් එහෙම තමයි. මට කුණු වර්පයක් කියනවා මම දෙකක් කියනවා. එයා ගාන්න පොල්ලක් ගන්නවා මම මන්නේයක් ගන්න. ඇයි? මමත් පුදුජනේ මමත් එහෙම තමයි. මම පුදුජන නෙමෙයිනේ. ඒ නිසා බණිනකොට මම අනුකම්පා කරනවා ආශිර්වාද කරනවා. අනිත් අයට කියන එයාට මොකොත් කියන්න එපා. එයා මට නෙබන්නේ. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. එයාට රිදවන්න එපා. එයා එයාගේ ආරසාව ගැන හිතනවා. පුදුම වැඩේ මම පුදුජන නම් මම toy ටිකමනේ කරන්නේ. මමත් ඒ විදිහටමනේ බලන්නේ. මෙන්න මේක දකින්න. යයි එයා ඒක බවට පත් වෙලා. එහෙනම් ඔබ වහන්සේ උදකලාවේ වඩන පරිශීලනය කරන යම්කිසි ධර්මයක් තියෙනවානේ. පරිශීලනය කරනවා කියන්නේ ධර්මයක් භාවිතා කරනවා. ප්‍රයෝජනෙට ගන්නවා. ඒ ඒ ධර්මයේ අත්දා බලනවා. ඒ කරන හැම මොහොතෙම ඒ ධර්මතාවය තුල අනන්ත අප්‍රමාණ දික්ටි මතුවෙනවා. සම්මා දික්ටි. නිවැරදි ක්‍රම. මෙන්න මේම දැක්කාම මට මේකේ නිදාස් වෙන්න පුළුවන්. මේ විදිහට දැක්කනම් මේක ප්‍රශ්නයක් නෙමෙයිනේ. මෙච්චර කාලයක් මේකනේ මට තේරුම් ගන්න බැරි වෙලා තිබුණේ. ඒ විදිහට අනන්ත අප්‍රමාණ දික්ටි පාළ වෙනවා. සීතල පරිසරවල ගොඩාක් දික්ටි පාළ වෙනවා. ඒ පාළ වෙන දික්ටි ඕනට වඩා පරිශීලනය කරාම ඒක මහා දැනුමක් බවට හොඳ අත්දැකීම් තියෙන අයට. ඒ පිළිබඳව හොඳට දේශනා කරන්නත් පුළුවන් යාට. ඇයි? ඒ දැනුම වැඩි. ඒ දැනුම කවදාරි දවසක ඒ දැනුමෙන් වෙන් වෙච්ච අවබෝධයක් බවට පත් වෙනවා. ඒ අවබෝධය කවදාරි දවසක තමන් බවට පත් වෙනවා. මනාකොට ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරපු දේ තේරුම් ගන්න. තේරුම් ගත්ත දේ පුරුදු කරන්න. පුරුදු කරපු දේ බවට පත් වෙන්න. ඒක විපස්සනාව කියලා කියනවා. ඒක තමයි විපස්සනා. ඒ කියන දේ වැරදි කියලා මම කිව්වේ නෑ. ඔබ වහන්සේ ඒ අවබෝධ කරපු දේ, තේරුම් ගත්ත දේ දෝෂයක් කියලා මම කිව්වෙත් නෑ. හැබැයි ඒක තව නිවැරදි වෙ යුතුයි කියන තැන මම ඉන්නවා. තවත් නිවැරදි වෙ යුතුයි. ඒ විදිහටමයි ස්වාමීන් වහන්සේ මම පරිසුකම්. ඒ විදිහට ඒකමයි හරි කියලා. ඒක තවත් ටිකක් අර ගැඹුරින් දකින්න පුළුවන්. ඇසට පේනවා මට නෙමෙයි පේන්නේ. හරි සරලයි. ඇසටයි පේන්නේ මට පේන්නේ කනටයි හැයෙන්නේ මට නෙමෙයි හැයෙන්නේ. ඒක තුල අර බුදුහාමුදුරු දේශනා කරපු වචනයක් තියෙනවා. ඇස මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. කන මම නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි. අන්න ඒ ඒ සංකල්පය අර්ථ තුල තියෙනවා. ඇහැට පේනවා. ඉතින් මට නෙමෙයිනේ පේන්නේ. එහෙනම් මට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මට පෙනිලා නෑ. ඇයි? මගේ නෙමෙයි මේ පෙනීම. ඒ දැකපු දේ මට අයිති නෑ. මෙන්න මේ විදිහට ආයතන 6 වෙන් කරලා ආයතන 6 මම වෙන් වෙලා ඉඩසක් ඇති කරන්න පුළුවන් නම් ඒ වෙන් වෙච්ච ස්වභාවයෙන් ඒ ආයතනත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් මගෙන් පරිබාහිර කොටසක් බවට ඒ ආයතනපත් කරන්න පුළුවන් නම් බොහෝ දුරට මේ භවයේ පිරිනොම් පානවා. ආයතන 6න් තමයි ඉපදෙන්නේ. අවදාරි දවසක පිරිනිවන් පාන්නේ ඒ ආයතනයෙන් නිදහස් වුණාට පස්සේ තමයි. ඉඩසක් ඇති වුණා කියලා කියන්නේ ඒක Tamanට දුරස් වුණා කියන්නේම එයා අවදාරි එකෙන් නිදහස් වෙනවා. ඕනම ක්‍රමයක් පරිභෝජනය කරන්න. නිදහස් වෙන්න ඕනේ. එනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රශ්න තියෙනවා. අනොත් මම පස්සේ ආයෙත් කල්පනා කරනවා ඒ වෙලාවෙම වශයෙන් ඉන්නේ කියලා. නමුත් නෑනේ ඒක මම දැනගත්තනේ දැනගත්ත සිහියෙන් ඉඳලා තියෙනවා කියලා තේරුණා නමුත් මට ඒක පාලනය කරගන්න කරගන්න බැරිකමක් තියෙන ඒ සිතුවිල්ල දිගටම වැඩ කරන ස්වභාවයක් වෙනවා එතකොට ඒක කොහොමද සිතවිල්ලක් ඇති වෙනකොටම මම සෝතාපන්නද සකෘදාගාමීද අනාගාමීද රාද්ද කියන එක දැනගන්න පුළුවන් සිතවිල්ල හට ගන්නකොටම හේතුඵල ධර්ම මනාකොට තේරුම් ගන්න අවබෝධ කරගන්නත් පුළුවන් කර්මයක් කර්මඵලයක් අඳුන ගන්නත් පුළුවන්. දැන් බලන්න සිතවිල්ල කාවා. සිතවිල්ල කාවා. ආපු ගමන් ඒ සිතවිල්ල නිසා මගේ කය මගේ පාලනයෙන් තොරයි. ඒ සිතවිල්ලට ද්වේෂය කියලා කියනවා. පොඩි තරාවක් ආවා. ආපු ගමන් ධාත්මිටි කනවා මට නිකන් වාව ගන්න බෑ. දැන් මට හිතෙන්නම එක්කෝ බනින්න ඕනේ අතේ තියෙන දේ පොළේ ගන්න ඕනේ. එහෙම මොනවා එකක් මට දැනෙනවා. ඒ කියන්නේ මොකද්ද? විඥානයේ තම්පතුවක් ඥානවල tempatuක් අවදි වුණා. පුදුම වැඩි අවදි වෙනකොට ඒක මෙතන කියනවා. මේක සංසාරේ භව ගානකට කලින් වෙච්ච එකක් වෙන්න පුළුවන් මේ අවදි උනේ. හැබැයි මේ අවදි වෙනකොට ඒ කතන්දරේ වර්තමානයේ තියෙනවා නිරෝධ නොවි. අරක මේකට සම්බන්ධ වෙච්ච ගමන් අරක ප්‍රශ්නයක් නැහැ ඒක සංසාරේ ගෙනාපු එකනේ ඥානවල. හැබැයි මේක අවදි වුණා කියන්නේ එයා කලබල වෙනවා. එයා අසංවර වෙනවා. එයා ගැටෙන්න පටන් ගන්නවා. එහෙනම් යම්කිසි කර්මයක් අපේ ඥානවල තිබිලා තන්පතුක තිබිලා ඒක අවදි වෙනකොට ඒ කර්මය මෙතන තිබුණොත් ඒකාන්ත වශයෙන්ම ඒ කර්මයට සාපේක්ෂව ඒ සත්‍යය වෙනස් වෙනවා. රාගිනම් රාගයට අනුව එයා වෙනස් වෙනවා. ද්වේෂෙනම් ද්වේෂයට අනුව වෙනස් වෙනවා. ලෝභෙනම් ලෝභයට අනුව වෙනස් වෙනවා. ආදරේශනයස ලෙන්ගත ගමන ඒකට අනුව එයා වෙනස් වෙනවා. හැබැයි රාත්‍රි කුටත් පෙර සංසාරේ දේවල් අවදි වෙනවා. හැබැයි ඒ කර්මය වර්තමානයේ නෑ නිරෝධ වෙලා. ඒ නිසා ඒක කර්මයක් විදිහට දකිනවා. පුදුම වැඩේ නේද? පොඩි අමනාපකතියක් වාගේ එකක් දැනෙනවා. ඒක දැනුණට යමනාප වෙන්නේ ප්‍රතිචාරයක් දක්වන්නේ ඇයි? ඒ කෙලෙස් තියෙන ක්‍රියා විරහිතයි. ඒ නිසා ඒක අවදි වෙන්නේ ඒ අවදි වෙන්නේ නැති නිසා ඒ ඒ ඒ රාතන් වහන්සේගේ චරිතය වෙනසක් දකින්නේ නැහැ කවුරුත්. ඒකත් උන්වහන්සේට සාමාන්‍ය සිද්ධියක් ඇටියට තමයි තියෙන්නේ. එහෙනම් පළවෙනි අදියර තමයි අපේ කෙලෙස්යක් අපේ ඥාන වලින් මතකයන් වලින් අවදි වෙනකොට ඒ කෙලෙස්ය නිරෝධ නොවි වර්තමානයේ පණ තිබුණොත් ඒ කෙලෙස්යට ඒක අවදි වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක පළවෙනි ස්වභාවය. කෙලෙස්යක් අවදි වෙනවා. කෙලෙස්යයි මාවයි වෙන වෙනම වෙනවා. පුදුම වැඩේ නේ. මේක තමයි තරහා යනවා කියන බලන්නකෝ. අර අරයට ගාන්න මුනේ තෙන්නේ මාර ගැව්වා මිත මම ගුටි කන්න එපා. එයාටම hinaලු තරාවක් එනවලු ගහන්න කියලා. පුදුමට ගැව්වා මේක ගුටි. ඉතින් මං ගුටි කන්නේ. ඉතින් මට ගුටි මං ඩිපොසිට් කරලා තේරුමක් තියෙනවා. එයාට ඒක වීලුවක් දැනනවලු. පුදුමනේ මෙච්චර දුර්වල චරිතයක්. ඒ කියන්නේ එයාත් එයාගේ පටිගියක් වෙන වෙනම පේනවා. ඒ ක්‍රියාවේ ප්‍රතිඵලත් එයාට පේනවා. කවදාවත් ආනන්තරීය පාපයක් එයා කරන්නෙම නැහැ. ඉතින් තරහා ගියා තමයි ඉතින් අම්මට ගාලා කියනවා තරහා ගියා කියලා අම්මා පලිද මගේ තරාව මටනේ ප්‍රශ්නේ. ඉතින් අම්මට ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ඇයි දැන් අම්මට ගන්නෙ නෑ. ඒ ඒ මෝඩ වැඩේ මම කරන්නේ තරාලු. නමුත් එයා ඒක කරන්නේ නැල්ලු. එයාට ඒ තරාව වෙනම පේනවා. එයා සෝතාපන්නයි. එයාගෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑ. අපිට පරිස්සම තියෙනවා. අල්ලපු එකෙන් දැක්ක එකෙන් අතේ දින එකෙන්ම ගන්න අය. ගල්ට ගියක් නම් තියෙන තරහා යනවා බැරි වෙලා මූණට යන්න පුළුවන් ඒක බිමින් තිනා. එයාට ෂුවර් නෑ මේක අතේ තිබුණාම හානියක් වෙන්න පුළුවන්. ආනි තියෙන දේවල් ඔක්කොම අයින් කරනවා. සෝතාපන්න වැද්දෙක් හිටියාම ඒ සෝතාපන්න වැද්දාගේ ආයුධ ටික බැලුවාම කියන්න පුළුවන් එයා සෝතාපන්න වැද්දෙක් කියලා. මස් මරනවලු. හැබැයි සෝතාපන්නයි. ආපු ගමන් අර ආයුධ ඔක්කොම ටික හොදලා කරලා පිරිසිදු කරලා අදීසියකට ගන්න බැරි විදියට නැගලා ගිල්ලලා තියන්නේ වාලේ. අර උඩින් තමයි කෙටේරි ඔක්කොම තියලා ඒ ඉනිමගකින් පැත්තකින් තියනවලු. බැරි බැරි වෙලාව තරහා ගියොත් ඉනිමග අරන් ආවිලා තියලා ඉනිමග දිගේ ගිහිල්ලා අරක අරගෙන එනකොට තරහා නිවිලා. බලන්න එයාගේ දක්ෂකම. එයා දන්නවලු මේ දියුණු තියුණු ආයුධ අතේ තිබුණාම තරහාගේ දමල ගැව මැරුණා. එහෙම වෙන්න බෑ. ඒවා තියුණු ආයුධ. ඒවා පරිස්සම් කරන්න ඕනේ. ආයුධ වලට ඉතක් නැහනේ. යකඩ වලට ඉතක් නැහැ. මන්නේට පොරවට ඉතක් නැහැ. ඉතක් නැති ආයුධ අනතුරුදායක. ඒක ඔක්කොම ඈතළු තියන්නේ. ඒකෙන් දැනගන්නවලු මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. අර අසාමාන්‍ය කෙනෙක් හිටියාම එයා තමයිලු අර නිතරම අර මුවත් තියලා කොයි වෙලේ කතේ තියන්නේ. ඉතින් කතා කරනකොට මිනිස්සු දන්නවලේ තියෙන විදියට නම් ටිකක් සැකසයිතයි. කොහොමද දන්නේ තරහා යනවා කියන්නේ තරහා යනවා කියන්නේ ඉතින් මේ මාත්‍යා වාගෙම ඉතින් බොහොම සංවර කෙනෙක් නේද. එයාට සාපේක්ෂව බණ කියන්නේ. ඇයි? දන්න කෙටේරි අතේ තියෙන කොයි වෙලියයි කොටයි. බුදුබණ පැත්තකින් තියලා එයාගේ සිත සන්තෝෂ වෙන විදිහටලු කර්ම කියන්නේ. ඇයි අර මන්නේ පරිසම් වෙන්න ඕනේ. ඒ නිසා තමයි ආයුධ අතේ තිබුණා බණ කියන්න එපා. ඇයි අර ආයුධයට සාපේක්ෂව බණ වෙනස් වෙනවා. එතකොට සෝතාපන්න කෙනා දැනගන්න පුළුවන් එයාගේ දුර්වලකමක් සිටිවිල්ලක් ඥානවල තියෙන තැම්පතුවක් අවදි වුණාම ඒ අවදි වෙච්ච ස්වභාවය එයා වෙනම දකිනවා. තරහ වුණා, දෝභය වුණා, රාගය වුණා, ද්වේෂය වුණා එයා වෙනම දකිනවා. ඒ වෙනම දකින නිසා එයාගේ දුර්වලකම එයාට පේනවා. එයාටම ලැජ්ජයි මේ මේකද මගේ ඇත්ත ස්වභාවය. ඉතින් ඕම නම් ඇසිරෙන්නේ. ඉතින් ඕක ඉතින් වැඩක්ම නැහැ නේ ඔය ජීවිතේ කියලා එයාට එයා ගැන ලැජ්ජ හිතෙනවා. එයාව එයාට පේනවා. ඒ නිසා බොහෝ දේවල් එයා වළක්ව ගන්නවා. ගහන්න ඕන තැන බැනලා කතා කරලා තරවටු කරලා වළක්ව ගන්නවා. තරවටු කරන්න ඕන තැන මග හැරලා වළක්ව ගන්නවා. මග අරින්න ඕන තැන ආක බලාගෙන ඉන්නවා එයා. අන්න ඒ විදිහට එයා එක මැඩලනවා. ඒකෙන් නිදහස් වෙනවා. ඒක අවම කරගන්නවා. එයා සෝතාපන්න කෙනා. රාතන් වහන්සේ තරාව කියලා එකක් දැනෙනවා. හැබැයි ඒ තරාව එයාගේ නෙමෙයි. ඉතින් ඒ තරාව දිහා බලන් ඉන්න අර ගල් කැටයක් අරගෙන තිබුණා මෑත බලන් ඉන්නේ. ඒ වගේ බලන් ඉන්නවා. ඒ නිසා තරහා වෙනම තියෙනවා, රාතා වෙනම ඉන්නවා. දෙක එකට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ කාටවත් හිංසාවක් වෙන්නේ අර ඥානයකින් යමක් අවදි වෙනකොට ඒ අවදි වෙන ස්වභාවයට සාපේක්ෂව තමන් කවුද කොතනද ඉන්නේ කොයි වගේද කියන එක දැනගන්න පුළුවන්. එහෙම සිතවිල්ලක් අවදි වෙනකොට ඒ සිතවිල්ලත් එක්ක එකතු වෙලා ඒ සිතවිල්ල බවට පත් වෙලා මම ක්‍රියා කරනවා නම් ඇසිරෙනවා නම් එයා පුදුජන කෙනෙක්. එයා පුදුජනයි. එයාට මාර්ගඵලයක් මොකවත් නැහැ. එහෙම අවබෝධයක් ඇති වුණාම දැන් ඥානවලින් එකක් අවදි වෙනවා. ඒ අවදි වෙන දේ වෙනම දකිනවා. වෙනම දැකලා අඳුනා ගන්නවා. අඳුනාගත්ත දේ මැඩලනවා. නිවැරදි කරනවා. සම්මාවෙන් අවවාද කරනවා. ඒක එහෙම නෙමෙයි මේම වෙලා තියෙන්නේ. මේ පේන දේ ඇත්ත නෙමෙයි. ඉතින් බොරුවට ගැටෙන්න යන්න එපා. ගැටුණාට පස්සේ දැනගත්තොත් ලැජ්ජාවේ පණ යනවා. රෙදියන්ගෙන් ඉන්න බැරි වෙනවා. ඒක කරන්න එපා කියලා ඇතුලේ ඉඳලා කෙනෙක් අවවාද කරනවා වගේ ඒක යන් නිවැරදි කරනවා. අදා ගන්නවා. ඒ මොහොතේ මේක නිවැරදි කරනවා. එයා සපුර්දාගාමි කෙනෙක්. අරයට වඩා ටිකක් ශ්‍රේෂ්ඨ. අරයා දකිනවා. එයාගේ දුර්වලකම එයාට වෙනම පේනවා. ඒ කෙලෙසි ඒ අටගත්ත සිතුවිල්ල වෙනම පේනවා. මෙයා පේන එක නිවැරදි කරගන්නවා. අනාගාමි කෙනා එහෙම නෙමෙයි. ඒ දැනෙනකොටම ප්‍රතිචාරයෙන් දෙන්නම නිවැරදි කරලාමයි. තරහා යනවා. කොහොමද කෑම කෑවද කෑම කන්න? ඔයත් කෑම කන්නකෝ. එම් කියනවා. ඒතර ඒගොල්ලෝ දන්නවා දැන් මගෙන් මේක කැඩුනානේ. ඒකට මොකක් කමන්නේ කැඩුනට. අතපය මොකද තුවාල උන්නේ ආ හරි. එහෙනම් පරිස්සම් වෙන්නකෝ. ඒක අස් කරගන්නකෝ. ඊටෝ ටික පරිස්සමෙන් කරන්නකෝ. දැන් මෙතන පාඩුවක් කළා තිනා. ඒ පාඩුවට දැනෙනවා. ඒ ලෝභය දැනෙනවා. දැනුණාට ඒක ප්‍රතිචාර දක්වන්නේ. ආ කැඩුනද? ටිකක් අල්ලගෙන පරිස්සමෙන් කරන්න එපා. තුවාල ඕන නැහැ නේද? හරි එනම් කමන්නේ ඊළඟ එක පරිස්සමෙන් කරන්න කියලා කියනවා. හැබැයි ඇත්තටම ඒක අත්හැරියද නැහැ. ඒක දැනෙනවා එයාට. ඒකනේ එයා කියන්නේ ඉතුරු ටික පරිස්සමෙන් කරන්න කියලා. එකක් කැඩුනට කමන්නේ ඉතුරු ටික පරිස්සමෙන් කරන්න කියලා කියන්නෙම ඇත්තටම මේ පාඩුව දැනෙනවා එයාට. හැබැයි දැනුණාට ඒක අතින් තේරුම් ගන්නත් බෑ. මම කොච්චර ශ්‍රේෂ්ඨද අර මාත්‍ය ලයිට් එක අල්ලන්න කියලා දිනුවටලා කැඩුනනේ රුපියල් 20000ක්නේ. අපි වචනයක්වත් කිව්වේ නෑනේ. ඇවිල්ලා කිව්වේ තා අතපය තුවාල නෑනේ. හරි. ඊටු ටික පරිස්සමෙන් අල්ලන්න. හොඳට අල්ලලා ඒක ඇනේ දාන්න කියලා ඊටු ටික හොඳට අදන්න කිව්වා. ඒක ගැන පඩියෙන් කපනවා, බැන්නේ මොකෝවත්ම නෑ. ලෝභය නැතුව නෙමෙයි තියෙනවා. සියුම් ලෙස තියෙනවා. අර ඊටු ටිකටත් ඒක නොවන, ඒක වළක්වා ගන්න උවමනාව තියෙන ලෝභය තියෙනවා. කැඩිච්ච එකේ පාඩුවක් දැනෙනවා. ඒ පාඩුව දැනෙන නිසා තමයි ඔයගලන්ට කරදරයක් නැන්නේ. එහෙනම් කරදර වුණේ මට කියන එකයි කියන්නේ. පාඩු උනේ මට ඕගලන්ට උන්නේ නැහැ. මටයි ඒක උනේ කියන එකත් එයා කියනවා. හැබැයි ඒ කට්ටියට තේරෙන මේ අනාගාමිනේ. අල්ලන කෙනා තනාගන්න එයාට තේරෙනවා ඒක. එයා හිතන බලන්නකෝ. ඉච්චර දෙයක් වෙලා බිම වැටිලා අරක කුඩු වෙලා ගියා. ආයි වැඩක් ගන්නත් බෑ. වොරන්ටි හම්බෙන්නෙත් නැහැ. ඒතේ මාත්‍ය ඇවිල්ලා ඕගලන්ට කරදරයක් නැහනේ. මොකද තුවාලොන් නැහනේ. බලන්න එතකොටත් අපිටනේ නැහැ. ඕගලන්ට මොකුත් නැහැ. මටයි උනේ ඒක. ඒ පාඩුව මටයි උනේ. මටයි මේ පාඩුව ඕගොල්ලෝ කළේ. ඕගොල්ලන්ට කිසිම හානියක් නැහැ. ඒකෙන් පාඩු විඳින්නේ මම කියන එක තමයි කිව්වේ. ඒ කට්ටියට ඒක තේරෙයි. අයි ඒගොල්ලෝ අනාගාමී නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලන්ට ඒක තේරෙයි. ඒගොල්ලෝ එතන අර ශ්‍රේෂ්ඨ කෙනෙක්. සියුම් ලෙස තමයි කෙලස් තියෙන්නේ. සියුම් ලෙස තමයි ඒක ප්‍රතිඵල දෙන්නේ. එයා අනාගාමී කෙනා. මේ විදිහට අපේ ඥානවල යම් යම් කෙලෙස්යන් ඇතුළත තිබිලා අවදි වෙනකොට ක්‍රියාත්මක වෙනකොට ඒ සිතුවිල්ලත් එක්ක අපිව අපට අඳුන ගන්න පුළුවන්. මම ඉන්නේ කොතනද? කොයි වගේ අවබෝධයකද? මගේ මානසිකත්වය මොකද්ද? මම ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා නම් කොයි වගේ තත්වයකද මම ඉන්නේ? මේ ඔක්කොම එතන තියෙනවා. ඒ හින්දා පරණ සිතිවිලි ඥානවලින් අවදි වුණයි කියලා කලබල වෙන්න එපා. ඒකෙන් වැඩක් ගන්න. අර අනිත්‍යයේ දුර්වලකමෙන් වැඩක් ගන්නවා කියලා කියනවනේ තපස්වරු. අනිත්‍ය හරි දුර්වලයි. ඒ දුර්වලකම වැඩක් ගන්නවලු. ඒකත් ඒ බෙලහීනය ආයුධයක් කරගන්නවා. දුර්වලකම ආයුධයක් කරගන්නවා. ඒ කියන්නේ සම්මාවට විතරයි මිත්‍යාවට නෙමෙයි. ඒ වගේ හරි මේ දක්ෂයි කට්ටිය. එක තාපසෙක් එක ගම්මානෙක හිටියලු. ඒ තාපසේ එලිමානේ තමයි ඉන්නේ. එලිමානේ ඉන්නේ. ඉතින් මේ එක සැර කාලා තිබුණා ඇයි මේ ගල් වෙනකර මුකුත් ඉන්නේ නැති ආරසන කිසිම දෙයක් බය වෙන්න එපා. ඒ මිනිස්සු පුදුමාකාර සද්දාවෙන් ඉන්නේ. එළියේ වැටෙන ගල් මිනිස්සු සත්තුන්ගේ ආරසා ගන්නවා. වටපිට විසිට යනවා. රෑ තිස්සේ තාපසයාට මොකද කරදරයක් දාහනියද කියලා සෝදිසියෙන් ඉන්නවා. ඒ මිනිස්සු දුර්වලයි. අමුතුම ශ්‍රද්ධාවක් නඩත්තු කරන ඒකෙන් මම පුදුමාකාර ප්‍රයෝජනක් ලබනවා. කිසිම දෙයක් පරිස්සම් කරන්න ඕනේ ඒ කට්ටිය ඔක්කොම කරනවා. ඒ වගේ සමහර අයගේ දුර්වලකම් ආයුධ කරගෙන ඒ ප්‍රයෝජන ගත්ත තපස්වරු ඉන්නවා. ඒ වගේ අපේ සිතිවිලි වලිනුත් යම් යම් ප්‍රයෝජන අපට ගන්න පුළුවන් නම් ගත්තට කමක් නැහැ. නිවීමටනේ. අපේ අඩුපාඩු දුර්වලකම් වලිනුත් යම් යම් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ගත්තට කමක් නැහැ. අචල සද්ධාවක් තියෙනවා. ඒ සද්ධාව කියලා නිම කරන්න බෑ. ලෙඩෙක් ඉන්නවා. ඒ සද්දා වැඩි කමට එළිය වැටෙනකම් පිළිත් කියනවා. තනියම වාඩිලා ප්‍රශ්නයකුත් නෑ ඒක. ඒකෙන් වැඩක් ගත්තට කමක් නෑ. පුදුමාකාර ශාසනයට ශාසනාලෙන් කටයුතු කරනවා. ඒ හැමදේම කරන්න ඕනේ නිවැරදිව කරන්න ඕනේ කියලා පුදුමාකාර ලෙන්ගතකම තියෙන. ඉතින් ඒක නිවනට අදාළ නෑ. නිවන් කියලා කියන අඩුපාඩු හදන එකනේ. නමුත් ඒක නිසා ගොඩාක් අත්‍තර ගිලම්පස ලැබෙනවා. ගොඩ නැගිලි හැදෙනවා සාමිනාංශලට උපස්ථාන වෙනවා සිවුරු හේදිලා හම්බ වෙනවා පරිසරවල ඔක්කොම අතුපතු ගාලා හොඳ ලස්සනට මේව නඩත් වෙන ප්‍රශ්නයක් නැහැ. ඒ දුර්වලකම සාසනයට වඩාක් වෙනවනේ. ඒ වගේ අපේ දුර්වලකම් අඩුපාඩුකම් ඒ යම් එකක්ම යහපත් පැත්තට හැරෙන්න ඕනේ. යහපත් පැත්තට හැරෙන්න ඕනේ. එහෙම අරව ගන්න පුළුවන් නම් ඒක බොහොම නිවැරදි. ඥානවල තියෙන දේවල් අනන්ත අප්‍රමාණ අවදි වෙනවා. පිරිනිවන් පාන අන්තිම මොහොත වෙනකම් අවදි වෙනවා. අවදි වෙනවා. බුදුහාමුදුරන්ටත් අවදි වුණානේ. අවසාන මොහොතේ පිරිනවා මංචකේ ඉඳලා තුනාසේ දකින්නවා. තවත් මොනවද මට කරන්න තියෙන ආ. කලින් බුදුවරුත් මෙහෙම කරලා තිනවා. ඒක අවදි කරනවා. අවදි කළා ඒකත් දේශනා කරනවා. අන්තිම අනුශාසනාව දේශනා කරනවා. එහෙනම් පිරිනිවන් පාන අන්තිම මොහොත වෙනකම්ම අපි සංසාරයේ අසංකය කෝටි ප්‍රකෝටි ගණන් මහා පොළොවේ වැලි කැට වගේ ඉපදිලා ඉපදිලා ගෙනාපු දේවල් මේක අනන්ත තියෙනවා. ඒ ඔක්කොම අවදි වෙනවා. ඒ අවදි වෙන හැම මොහොතෙම අපට සිද්ධ වෙනවා ඒකට අදාළ කටයුත්ත කරන්න. ඇයි අපි පුතුජනයිනේ? තරහා ගියාම ඒකට අදාළ විදිහට ඇසිරෙනවා. රාගය ඇති වුණාම ඒකට අදාළ විදිහට ඇසිරෙනවා. සතුට දැනුණාම ඒකට අදාළ විදිහට ඇසිරෙනවා. එහෙනම් මේ කෙලෙස් නිරෝධ වෙලා නැත්තම් ඒක ජීවමානව අද වර්තමානයේ තුල ඒවා ජීවතුන් අතර තියෙනවනේ කෙලෙස් ටික අර අවදි වෙනකොට මේවා ක්‍රියාත්මක වෙනවා. ඒ දෙක වෙන වෙනම දකින්න. අවදි වෙච්ච දේ වෙනම දකින්න ක්‍රියාත්මක වෙන වර්තමානයේ දුර්වලකම වෙනම දකින්න ඒ දෙකම තමන්ගේ නෙමෙයි කියන එක දකින්න. ඒක නිසා තමයි දුක ලැබෙන්නේ. ඒ දුක තමන්ගේ නෙමෙයි වුණාට මට රිදෙනවා කියලා මම හිතනවානේ. මට දැනෙනවානේ. අන්න ඒ දැනීම තුළ ඒක මගේ මං කරගන්නවා. ඒ ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන. මෙන්න මේක ගවේෂණය කරන්න පුළුවන් නම් නිවැරදි කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. දැක්මක් ක්‍රම දාකින් මොනවාරි එක දැක්මක් Tamanට දැනිලා, ඇයිලා, තේරිලා ඒක පරිශීලනය කරලා ඒක දැනුම බවට පත් වෙලා ඒ දැනුමෙන් ගෙන් යනවනේ යම් අවබෝධයක්. එන්න ඒ අවබෝධය තමයි ඒ කිව්වේ. ඔබ වහන්සේ ඊවර තුනක් එයාට තමයි ඒක කිව්වේ. මේ ලෝකේ හැම ඝනදෙනුවක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා. මට කරන්න කිසිම දෙයක් නැහැ. මට තියෙන්නේ බලාගෙන ඉන්න. ඒ කියන්නේ එයා සරණ්ඩ වෙනවා. එයා සම්පූර්ණ එයාව බාර දෙනවා ඒ කර්මයට. දුක සැප ඕන විදිහට පරිසම් දෙන්න. මට කරන්න කිසිම දෙයක් නෑ. ලෝකේ මම විතරමයි ඉන්නේ. මං අවට නාම රූප හැම එකක්ම එකතු වෙලා මාව රාහත් කරවන්න අවශ්‍ය විදිහට කර්මය ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ දැක්ම වෙලා අවබෝධයේ මට්ටම. මෙතන තව පොඩ්ඩයි තියෙන ප්‍රත්‍යක්ෂයට යන්න. තව එක එක හදිහරයි තියෙන්නේ. හැබැයි මම විතරක් ඉන්නවා මේ ඔක්කොම පරිසම් දෙනවා කියලා කියනවනේ. මෙතන තමයි පොඩි ගැටලුව තියෙන්නේ මමත් නෑ. විශ්වයේ ඝන දෙනුවක් තියෙන්නේ. අර කර්ම පරිසම් දෙනවා කියලා කියනවනේ කුසල අකුසල ඒ පරිසම් දෙන තැනත් මම තමයි ඉන්නේ. ඒක මගේ කර්මයනේ. ඒ බැනුම් ඒ අකුසලයේ මගේ නම් ඒ මගේ කියන අකුසලේ මමනේ. මමනේ පරිසම් දෙන්නේ. එතකොට ප්‍රශංසා කරනවා මට ගෞරව කරනවා. එහෙනම් මේ කුසලය මගේනේ. ඒ සෑම ප්‍රශංසාවක්ම වචනයක්ම වර්ණනාවක්ම මගේනේ. මටනේ අයිති. එතකොට ඒක මමනේ. එතකොට ඒ කුසලෙත් මම දකින් මාව දකින්න ඕනේ. අකුසලෙත් මාව දකින්න ඕනේ. ඒ හැමතැනම මම ඉන්නවා. ඒ හැමතැන මම ඉන්නවා. ඒක දකින්න ඕනේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ දකිනකොට එයා අන්තිමට තේරුම් ගන්නවා පුද්ගලික සත්‍යයක් ලෝකේ නැහැ කියන එක. පුද්ගලයේ සත්වයක් ලෝකේ නැත්තම් කුසලයේ හිටියේ කවුද? අකුසලයේ හිටියේ කවුද? ඒ දෙකම බලාගෙන මෙතන නඩත් වෙන තැන හිටියේ කවුද? එහෙනම් එයාට තේරෙනවා මේ කුසලය මම නෙමෙයි. හැබැයි ඒ කුසලය මගේ කියලා මම හිතපු නිසා මම හිටියා. අකුසලයේ මගේ නෙමෙයි. හැබැයි අකුසලයේ මගේ කියලා මම හිතුවා. ඒක මගේ කර්මයකට මම සැලකුවා. ඒ නිසා මම එතන හිටියා. ලෝකේ මම විතරක් ඉන්නවා මට හැමදේම පරිසම් දෙනවා කියලා මම හිතුවා. ඒ හිතපු නිසා එතන මම හිටියා. හැබැයි කිසිම තැනක මම නැහැ. මේක මට එදා තේරුණා. ඒක අත්තරිනකොට කුසලයයි අකුසලයයි අර මම කියන දිත්තේ ඔක්කොම අත්තරිනවා. ඊට පස්සේ එයාගේ නම කියලා කවුරු කතා කරොත් එයා ඇරිලා බලනවා. දැන් කවුරු කතා කරන මූණට මූණ බලලා එතකොට ඇරිලා බලන පිටිපස්සේ කවුරු ඉන්නවද කියලා. එතකොට එයාට නෙමෙයි කතා කරන්නේ වාගේ දැනෙනවා. ඒ හැමතුම Tamanට නෙමෙයි වාගේ. ඒ සිද්ධිය Tamanට නොවනවා වාගේ. ඒ වෙන ඒ ඝනදෙනුව Tamanට ඝනදෙනු නොවනවා වාගේට දැනෙනවා. ඒ කියන්නේ ඒකේ වැඩ ඉවරයි. ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ බවට පත් වුණාට පස්සේ අර මම ඉන්නවාය ලෝකේ හැමදේම ඉස්සෙලාය හැමදේම හේතුඵල ධාමට අනුව සිද්ධ වෙන්නේ කුසල අකුසල වලට අනුව සිද්ධ වෙන්නේ ඒව එකක්වත් වළක්වන්න බෑ දැනටමත් හරියට සිද්ධ වෙන අනාගතයට ඒක සිද්ධ වෙනවාය ඒක මොකවත් කරන්න බෑ මට මුකුත් කරන්න දෙයක් නෑ මම නිකන් ඉන්න තියෙන්නේ අර නිකන් ඉඳලා අරකට අනුමත වෙනවනේ අනුගත වෙනවනේ අන්න එතන මම ඉන්නවා හැබැයි ඒක අර පුදුජන කෙනාට වඩා 75% වෙනස් ගොඩාක් සියුම් වෙලා ගොඩාක් නිරෝධ වෙච්ච කෙනෙක් නම් සියුම් ලෙස එතන ඉන්නවා ඒ ඉන්න නිසා තමයි එයා ඒක අනුමත කරන්නේ මේකත් මම දීපු එකක් නේ. කමන්නේ ලැබිච්චා දෙන්න කියලා ඒක පිළිගන්නවා. අනේ මේ මිනිස්සයා මොනවා කෙරුවට මට බයිනවද? මොනවා කරන මම සංසාරේ බනින්න ඇති බැනලා ගියාද? ඒ බැනලා ගියාදෙන් කියන බැනුම එයා පිළිගන්නේ, බාරගන්නේ. ඒ පූජාව එයා සාදු කියලා පිළිගන්නේ. එතන එයා ඉන්නවා. ඉන්න නිසා. ඒ ඉන්නවා කියන එක එයා පිළිගන්නවා. ඒක එයාට දැනෙනවා. ඒක එයා තාම රාත් නැහැ. අර භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ නිරෝධයටපත් වෙලානේ. තථාගතයන් වහන්සේ මේ සිතවිල්ලකවත් කෙලෙස් නැහැනේ. උන්වහන්සේටත් එක මනුස්සෙක් කියලා බැනලා බැනලා බැනලා බැනලා අන්තිම රාණ ඔබ වහන්සේට මෙච්චර බයන ඔබ වහන්සේ ප්‍රතිචාරය. පින්මත ගෙදරට නෑදෑය පිරිසක් එනවා කියලා දැනගත්තාම කෑම උයනවා. ඒ උයන කෑම උයලා කියලා බලනකොට ඒ කට්ටිය ආවෙ නෑ. ඒතකොට මොනවද කරන්නේ? ස්වාමිනේ ඉතින් මට තමයි කන්ට වෙන්නේ. ඔයා බනින බැනුම් මම බාරගත්තේ නැත්තම් ඒ බැනුම් ටික ඔයාට තමයි කන්න වෙන්නේ. බලන්න මේ දැක්ම ඒක මහා ගැඹිර දැක්මක් ඒක. ඒ කියන්නේ යමෙක් යම් කර්මයක් කුසලයක් හෝ අකුසලයක් කර්මයක් අපි අපේ නමින් අපි වෙනුවෙන් සිද්ධ කරනකොට ඒක අපි අනුමත කළේ නැත්තම් බාරගත්තේ නැත්තම් ඒ මනුස්සයාටමලු ඒක කන්න වෙන්නේ. ඒ උයපු ටික. ඒක එයාටමලු සිද්ධ වෙන්නේ ඒ කර්මයෙන් අපි නිදාස ඒ ධම්මල් පුරුක අපි නිදාස් කරලා. ඒ පුරුක ගලවලා අපේ පුරුක ගෑවිලා. එයාගේ පුරුක් ටික තියෙනවා. එහෙනම් එයාට තමයි කර්ම පරිසම් දෙන්නේ. අපි සසරෙන් නිදහස්. ඒක ආර්ය දැක්ම. ආර්යවරු විතරක් ඒක දකිනවා. සාමාන්‍ය සිද්ධිය. පටිය කියන එක නිකන් ඊළඟට බඩට මාව ගන්නවා. ඊට අවස්වානස ගැටීම නිසා පටිය ඇති වෙනවා. ඊට අවස්වානස මේ අර අවස්ථා දෙකේදී නැතිවෙන චෛතසිකව එක සමාන නෑ නෑ වෙනස්. ද්වේෂය නිසා අටගන්න පටිගයක් තියෙනනේ. ද්වේෂය නිසා අටගන්නවා කියන්නේ 100 අයිමි වෙච්ච නිසා අටගන්න එක. මවාගත්තයි කියලා කියන්නේ එයා අදපු ද්වේෂය පිළිබඳ එයාට 100 තියෙනවා. එයා නැහැදුවේ උවමනාවෙන් නැහැදුවේ. එහෙනම් ඒකේ ආනිය අඩුයි. ඒ 100 පිළිබඳව එයාට දැනුම තියෙනවා. එයා දන්නවා මේක මං අදාගත්ත එකක් දැන් එයාගේ අඩුව හදන්න හදන ආදරෙන් කිව්වට ඇදෙන්නේ නැහැ. සැර කරන්න ඕනේ කියලා සැරෙන් කතා කරුවාට එයා දන්නවා මේක මං හදාගෙන කියන්නේ කියලා. ඒ නිසා එකකින් කර්ම ඇදෙන්නේ නැයි සතියක් ඇතුව තමයි කැඩිලා තියෙන්නේ. ද්වේෂයෙන් අට ගන්න කටිගියට මේ සතියක් නැයි. එයාව එයාට අමතක වෙච්ච නිසා තමයි එයාට තරහා ගියේ. එයාව එයාට අත්හැරුණා. අර එයාව අල්ලගෙන ඉන්නවා. සතියෙන් අල්ලගෙන ඉන්නවා. ඒ නිසා දන්නවා මම මේ द्वේෂය නිර්මාණය කරන්නේ උන්වහන්සේට මේක අවවාද කරන්න, අදන්න, ඒ තරවටුව කරන්න. එහෙම නැත්නම් උන්වහන්සේ පිරියන අදා ගන්න ඕනේ. එහෙනම් මේ द्वේෂය තුල සීය තිබිච්ච නිසා කර්මය නැතුව තමයි द्वේෂය නිර්මාණය වෙන්නේ. මෙතන තමන්ව අමතක වෙච්ච නිසා දේ තරහා යනකොට යාව අමතක වෙනවනේ. යාව අත්හැරෙනවනේ. අන්න එතන යාට කර්ම හැදෙනවා. සීය ඇතුව ඇදෙන කර්මය තමන් විසින් අදන द्वේෂය සීය නැතුව සිය නැතුව හැදෙන කර්මය Taman නොදැනුවත්ව ඇති කරන द्वේෂය. පැහැදිලිද? දැන් සියෙන් අපි द्वේෂයක් නිර්මාණය කරනවා එයා හදන්න. එයා හදනකොටම එයා හොඳ දක්ෂ කෙනෙක් නේ කල්පනා කරන මේ වැරද්දට මම මොනවද කියන්නේ? කොයි විදිහටද කියන්නේ? කට්ටි ඉස්සරහා පිට කිව්වනම් උනාසෙක මාන්නේ කැඩෙනවා. ලැජ්ජාව උනාසෙක දරා ගන්න බැරි වෙනවා. අද ඒක තුළ උනාස ආයි කවදාකවත් ඒක කරන්නේ නැහැ. හැබැයි පුද්ගලික වන්න ගාලා කොච්චර තරහටක පුද්ගලිකෝනේ. ඒක දැනෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත වැරදි කරන්න ඉඩ තියෙනවා. එහෙනම් මේක මේ විදිහට. මේ විදිහට එයා හරියට නිවැරදි දැක්ම ඒ සම්මාව නිවැරදිව අවබෝධ කරගෙන ඒක කළා නම් ඒක තුළ පසුතැවීමක් වෙන්නේ නැහැ. අර සංවිධානාත්මක භාවය නැතුව එයා එකපාරට द्वේෂයක් එයා වෙනුවෙන් ඇති කරගෙන කලාට පස්සේ එතනවා සීමාවට වඩා දැන්නදෝ අනවශ්‍ය විදිහට ඇසුරුණාදෝ මගේ තරහා නිසා නිකන් අකටයුත්තක් වුණාදෝ අනිත් අය මං ගැන වැරදවා හිතුවාදෝ කියලා හිතනවා නම් ඒ පසුතැවීම තුළ එයා සතියෙන් අදපු ද්වේෂයේ දෝෂයක් තියෙන බව එයා පිළිගන්නවා. ඒ නිසා කර්මයක් ඇදෙනවා. අදන්න අතණ්ඩ දඬුවම් කරන ගුරුවරයයි වෛරයෙන් ද්වේෂයෙන් පාර දෙන මිනිස්සයා අතර ගත්තාම ලොකු වෙනසක් තියෙනවනේ. වෛරයෙන් පරිදෙන මනුස්සයා මැරෙන්නමනේ ගන්නෙ. ඔළුවට, පපුවට, මූණට, හොම්බට මැරෙන්නමයි ගන්නෙ. ඇයි එයාගේ द्वේෂයට යාට ඕනේ එයාව මරන්න, විනාශ කරන්න. ඒක හදන්න ගන්න කෙනා කවදාව පොළු වලින් ගන්නෑ. ගඩොල් බාග වලින් ගන්නෑ. එයා පුළුවන් තරම් බලන්නේ වේවලක් වගේ එකක් අරගෙන ඒකත් මූණට ගන්නෑ, ඔළුවට ගන්නෑ. මේ ගොඩක් මස් තියෙන තැන් වලට වේදනාව ඉවස ගන්න පුළුවන් විදිහට අතුරු හා බාධා ඇති නොවන විදිහට ඇඟිලි පුරු කරම කැඩෙන්නේ නැති විදිහට තමයි කාන්නේ. ඇයි යාට ඌමනාව තියෙන හදන්න. අරයට ඌමනාව තියෙන විනාශ කරන්න. ඒ නිසා එයා අවුෙච් එකෙන් ගන්නවා. ඒ ගානකට සමහරට අතපය ගැලවිලා යන්න පුළුවන්. එයා द्वේෂයෙන් තමයි පාර දෙන්නේ. द्वේෂයෙන් පාර දෙන කෙනාටත් අදා ගන්න ඕනේ කියලා පාර දෙන දෙන කෙනාටත් ලොකු වෙනසක් තියෙනවා. ඒ द्वේෂේ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. අතන තියෙන හදාගත්ත द्वේෂයක්. අදාගත අදාගන්න ඕනේ මෙයාව. ඒ නිසා මට පාර දෙන. එතකොට අදාගත්ත ද්වේෂය නඩත්තු වෙන්නේ. අතන ද්වේෂය තුල එයාව එයාට අමතක කළා. අම්මද තාත්තා මොකද අදන්න අවුවෙච් එකකින් ගන්නවා. ගන්න මැරෙන්න පුළුවන්. පස්සේ පසුතැවෙනවා. ඒකෙන් වැඩක් නැහැ. ප්‍රමාද වැඩි. ආනන්දරිය වෙලා ඉවරයි. ඒ නිසා ගොඩාක් අර ගුරුවරු ශිෂ්‍යයන්ට දඬුවම් කළාම කර්ම හැදෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ශිෂ්‍යෙක් වරදක් කළා වැලි පාත්‍ර 100ක් අදින්න ඕනේ. ඒක වැලි නැහනේ. කිලෝමීටරයක් විතර ගියාට පස්සේ තමයි හොයක් තියෙන්නේ. ඉතින් ඒ හොයට බෑලා වැලි හරගෙන 100ක් අදින්න ඕනේ. ඉතින් උදේන රාය වෙනකම් අද බැරි ගෑවිලා. ඒ ගුරුවරයා කර්ම හදෙන්නේ නැහැ. ඒක තුල අර ගුරුවරයා එක්ක ඉක්මලා ගුරුවරයාට කීකරු වෙලා නියතමානී වෙලා කියන දේ ආන තත්ත්වයට තියලා නැවතේ වැරද්ද කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියක් ගොඩනැගිලා සංවර වෙලා කවදාකවත් ඒ වැරද්ද කරන්නේ නැති තත්ත්වයට වැරද්ද නිවැරදි වෙලා මේ ඔක්කොම වෙනවනේ. ඒ නිසා ඒක වරදක් නෙමෙයි. වැරද්දක් දැක්කා කොස්ස ගත්තා ගැව්වා කකුල් කැඩෙන්න. එතන කර්ම හැදෙනවා. එතන තියෙන පලි ගැනීම. එතන තියෙන පලි ගැනීම. එතන තමන් අමතක වෙලා ගත්ත द्वේෂයක් තියෙනවා. මෙතන 100න් ඇති කරගත්ත द्वේෂයක් තියෙනවා. ඒ द्वේෂය හරි සංවරයි. සංවරව තමයි වචනේම කතා කරන්නේ. කතාවන මොකද ආයස්මතුන්ගේම කතා කරන්නේ ඇයි ඔබ වහන්සේ විදිහට ඇසුරුනේ ඒ ආයස්මතුන් ඔබ වහන්සේ එහෙම තමයි කතා කරන්නේ අතනදී අර තමන් නැති වෙලා නේ තියෙන්නේ. හාඳුරු ආයෙත් නැතු මොකවත් නෑ. ඌ මූ අරු එහෙම තමයි කතා කරන්නේ. ඇයි ඒ? අර අමතක වෙච්ච නිසා අතන පුද්ගල සත්ත්ව ස්වභාවයක් නෑ. සම්පූර්ණ තමන් අයින් වෙච්ච, අමතක වෙච්ච, සීයෙන් තොර වෙච්ච ද්වේෂයක්. ඒ ද්වේෂය සම්පූර්ණ අමනුෂ්‍යෙක් වගේ තමයි ඇසෙන්නේ. ඒ ද්වේෂ වලට වෙනස්කම් තියෙනවා. බොරු කියනවලු සමහර අය කවදාකවත් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න බැහැ. ඒක සම්ම පොඩි වචනයක් වෙනස් කරනවා. ඔව් උන්වහන්සේ තමයි එහෙම කළේ කියලා මටත් සැකයක් තියෙනවා. සැකයක් නේ. උන්වහන්සේ තමයි මේක කළේ. ඉතින් මමත් දන්නවා. හැබැයි උන්වහන්සේ තමයි එහෙම කළේ කියලා මටත් සැකයක් තියෙනවා. සැකයක් කියලා ඒ වචනේ පාවිච්චි කරපු නිසා අර ප්‍රකාශය ඇත්තයි කියලා අර කට්ටියට ගන්න බෑ. අරගෙන දඬුවම් කළත් උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. ඇයි උන්වහන්සේ කියලා නෑනේ. සමාජයට උන්වහන්සේ කරන්න ඇති කියලා හිතෙනවා. අර හිතෙනවා කියනක තුල උන්වහන්සේ කළා කියන එක නෑ. කළේ කළා කියන එක නෑ. ඒ වගේ අර පොඩි වචනයක් එයා මෙයා කරලා අර ඇත්තම කියනවා යා. ඇත්තම කියවන අර වචනයක් එතන හරියට ස්ථිර වශයෙන් නැති නිසා අර තීරණය එන්න බෑ. සමහරලාට කෝපයක් ඇදිලා තියෙනවා. කීප දෙනෙක් දැකලා තියෙනවා. තවත් කෙනෙක්ගෙන් අහනවා. මේ කෝපය අරුණාංශ කැඩුවයි කියලා ඔබ වහන්සේ දැක්කද? ඔබ වහන්සේට හිතෙන්නේ මට නම් හිතෙන්නේ උන්වහන්සේම කැඩුවා. ඉතින් මගෙන් ආන්නේ ඇයි? ඉතින් ඔබ වහන්සේට හිතෙනවනේ. ඒ කියන්නේ ඔවා එතනදී අරි කියන එක කියන්නේ. හැබැයි මම දැක්කා කියලා කියන්නේ. ඒක සම්මා ප්‍රයෝග. ඒ ඒක ඇත්ත ඇත්ත ඇත්තටම කියන්නේ. හැබැයි එතන බොරුවක් කියලාත් නෑ. ඉතින් ඔවා අතර හිතනවනේ. ඉතින් ඒක තවත් මගින් වන්නේ. ඒ කියන්නේ ඒක හරි කියන එක තමයි කියන්නේ. හැබැයි මමත් දැක්කාය උන්වහන්සේ තමයි කැඩුවේ කියන ඒ වචන වලින් කියන්නේ. එහෙම භාවිතා කරන්නේ ප්‍රඥාවේ මට්ටමට තමයි සෝතාපන්න කෙනා සාක්ෂි දෙන ක්‍රමයයි සකෘදාගාමී කෙනා සාක්ෂි දෙන ක්‍රමයයි අනාගාමී කෙනා සාක්ෂි දෙන ක්‍රමයයි රාතන් වහන්සේ කට උත්තර දෙන සාක්ෂි දෙන්න රාතන් වහන්සේ කට උත්තර දෙන ක්‍රමයයි ආත්පසීම වෙනස්. දැන් මොනවාරි ස්ථානයක බාලකයා හොරකම් කළා. හොරකම් කළා. පොලිසියෙන් එනවා. ඇවිල්ලා ආනෝ අර සම්මා වෙන්න කෙනාගෙන් ඔබ වහන්සේ බාලකේ හොරකම් කළාද? ඔව් කියලා කියන්නේ අය. එයා දන්නවා ගත්තා. ඒක අනුන්ගේ අයිති එකක් අනිවාර්යම හොරකමක්. එයා ඔව් කියලා පිළිගන්නේ. එයා ආනව ප්‍රශ්නයක් බාල්කේ කොයිද තිබුණේ? දැන් බලන්න බාල්කේ ගත්තද කියලා අහනකොට ඔව් හරි නෑ හරි නේ කියන්නේ. සෝතාපන්න කෙනා එහෙම කියන්නේ සම්මාව දන්න කෙනා බාල්කේ කොයිද තිබුණේ? විහාරස්ථාන භූමියේ තිබුණේ. හරි. දැන් බාල්කේ කොයිද තියෙන්නේ? විහාරස්ථාන භූමියේ කුටියක වාලේ තියෙනවා. දැන් කලින් තිබුණේ විහාරස්ථාන භූමියේ නම් දැනුත් තියෙන විහාරස්ථාන භූමිය නම් ඔරකමක් වෙලාද? නෑනේ. එහෙනම් ඒක හොරකම් කළාද කියලා ආන්නේයි. ඒක ඇත්තටම නීතියනක හොරකම කළා නෑ. ඇත්තටම අර සායනාංශ කියනවා නෑ මගේ වාක්‍ය හොරකම් කරලා. හරියටම හරි ඒක ඇත්ත. හොරකම කළා. හැබැයි හොරකම කියලා ඔප්පු කරන්න බෑ. ඇයි? සේනාසන භූමියෙන් එළියට ගිහිල්ලා නෑ ඒක. ඒක ඇතුලේ තියෙන. එන්න ඒ වගේ අර එයා දකින දැක්ම වෙනස්. ඇත්තටම හොරකමක් කළා. හැබැයි හොරකමක් කියලා ඔප්පු කරන්න බෑ. විඥානකුල දඬුවම් කරන්නත් බෑ. ස්ථානයේ තුල තියෙන. ඒක අස්ථානගත වෙලා නැහැ. අස්ථානගත වෙන්න සීමාවෙන් එළියට එන්න ඉපා සීමාවෙන් එළියට කියලා නැන්නේ. බඩු තියෙනවා. තියෙන බව දන්නවනේ. එයා දැකලා තියෙනවනේ තියෙනවා කියලා එන මොරකමක් වෙලා නැහැ. ඒක පරාජිකගණයට යන්නේ. ඒ එයාගේ දැක්ම වෙනස්. ඒක අර පුදුජන කෙනා සිද්ධියක් දකින්න එකත් සෝතාපන්න කෙනාගේ ඇසට සිද්ධියක් පේන එකත් වෙනස්. මම කියපු දේ හරියට ඇහුන්නේ නැහැ. පුදුජන කෙනා සිද්ධියක් දකින්න එකත් සෝතාපන්න කෙනාට ඒ සිද්ධිය පේන එකක්. එයා දකින්නවලු මෙයාට පේනවලු. පුදුජන කෙනා සිද්ධියක් දකින්න එකත් සෝතාපන්න කෙනාට ඒ සිද්ධිය පේන එකත් වෙනස්. ඇයි මෙයාට පෙනිලානේ? එහෙනම් ගොඩාක් වෙනස් මෙයාගේ තොරතුරු. අරයා දකින්නවා. ඒ නිසා යාට ආත්පසින් වෙන එකක් තමයි පේන්නේ. අර තාපසේ වාඩි වෙලා ඉන්නකොට නවදෙල්ලියේ පොලිසියෙන් එලවගෙන එනකොට මේ මොනාරි වරද්දක් කළා ඔහොර එක්ද මොනවද කියලා දන්නේ නැහැ. එලෝගෙන එනකොට ඒ පාරෙන් තමයි දුවලා තියෙන්නේ. තාපසය දැක්කම දන්නවනේ තාපසය බොරු කියන්නේ නැහනේ. පොලිසිය කට්ටි බූට් එකම ගලවලා මේ ළඟට ඇවිල්ලා වැදලා සාමිනී මේ පැත්තේ මිනිස්සු දිව්වද නෑ. දන්නවලු බොරුමයි කියන්නේ කියලා තාපසයට. නැවත ඇව්වලු ඔබ වහන්සේ බොරු කියන්නේ ඇත්ත කියන්නේ අපි එලෝගෙන මේ පාර මේ පාර කොහෙවත් යන්න බෑ ඔක්කොම ගොල්ල වගේ තියෙන්නේ අනිවාර්යෙන් මෙතනින්මයි යන්න ඕනේ අඩිපාරත් අපිට මේ මගට වෙනකන් හම්බ වුණා ඇත්තට මෙතෙන් දිව්වා නේද නෑ මත් ඇදිගේ නෑ. පස්සේ මේ කරන්න දෙයක් නෑ තාපසේ වරන් ගියා පොලිසියට. ඉතින් තාපසේ වාඩිලා ඉන්නවා ගානක් ටික අම් වෙන ඉතින් තාපසේ කාලා පාඩු ඉන්න කෝඩු කලේ නෑ. ඉතින් ලොකු මාත් ඇත්ත ඇවිල්ලාවලු මේ බොරු කියන්න පැත්ත කියලා එතන දිවද. පස්සේ ආව නිදාස් කරාලු. පස්සේ වෙලාවක විවේකයෙන් ඉන්න වෙලාවට ගිහිල්ලා වල තාපස්තුමාගේ එදා මේ අපි එච්චර මාන්සියලා එකගෙන ගිහලා ඉතින් ලොකු මාත්‍යත් ඇවිල්ලා කතා කරලා අයි බොරු කිව්වේ. බොරු කිව්වේ නෑ. එතන ගියාද කියලා ඇහුවනම් මම කියනවා ඔව් කියලා. දිව්වද කියලා නෑ ඇහුවේ. ඒ මනුස්සයා මගේ ළඟට එනකොට මට කරදරයක් වෙයි කියලා නැවතිලා පයින් ගියේ එතන. ඒ ටික සම්බර වෙමින් කියලා තින්නේ. පයින්නේ කියලා තින්නේ දිවල නෑ. දිව්වද කියලා නෑ ඇහුවේ. දිව්වේ නෑ. එතකොට කච්චිය දැනගත්තේ අනේ මේ මනුස්සයා මෙතනින් වනේ කියලා තින්නේ. මේ මොහොතේ කිව්වා නම් ඒ බාර තව ටිකක් අයියෙන් දුවලා ගිහින් ඉවර සල්ල ගන්නවා. මේ මෙතන මනුස්සයා දිව්වද දිව්වද කියලා ඉතින් ආනතිය නෑ කියනවා. මලාටවත් ඇත්ත කියන්නේ නැත්තනෝ එතන දුවලා නැහැ. අර දැක්කම තාපසෙක් ඉන්නනේ භාවනාවේක පවුනේ කියලා දුවන එක නවත්තලේ මනස ඉමින් ගියලා තියෙන දෙන්නේ. සද්ද කරන්න කියලා. පයින් ගියාද කියලා අහලා නැහැ. දිව්වද කියලා දැයි අර වැල්වල උඩින් ඇවිල්ලා තියෙන මනුස්සයා. ගස්වැල් වලින් උඩින් පැනගෙන දුවලා තියෙන. එතකොට මේක මෙතන ආපු ගමන් දිව්ව දිව්වද කියලා තමයි අහලා තියෙන කලබලයට. එන්නෝ නෑ දිව්වේ නෑ. එතනින් එහෙම කෙනෙක් දිව්වේ නෑ. ඇත්තම තාපසේ බොරු කිව්වේ නෑ. ඒ කියන්නේ එයා ගොඩාක් 100න් ඉන්න කට්ටියන තපස්වල ගොඩාක් 100. ඒ හාන ප්‍රශ්නේ හොඳට තේරුම් අරගෙන ඒකට තමයි උත්තර දෙන්නේ. ගොඩාක් දුරට මේ වේදනාව කියන එක හොයන්න උත්සාහ කරලා තියෙන පොඩින් දෙක පටන් ගන්න. වේදනාව කියන්නේ මොකද්ද? මුතන්ටද දැනෙන්නේ කියලා. ඒකට උත්තරයක් හොයාගන්න හරි අමාරුයි. ඒක ප්‍රතිනින් පටන් ගන්නවා කියලා හිතන්න අමාරුයි. ඒතන මේ නිවැරදි අවබෝධයක් නැහැ තමයි. ඒකට බලාපොරොත්තු වෙන්නේ ධර්මානුකූල විසඳුමක්ද එහෙම නැත්නම් තාපසයේ කායානුපස්සනාව කරනකොටගෙන කය ගවේෂණය කරලා අවබෝධ කරගත්තා වූ තපස් අධ්‍යක්ීමෙන් නිර්වචනය. තපස් නිර්වචනය. වේදනානුපස්සනාව කියලා කියන්නේ ඒක කයේ ප්‍රශ්නයක්වත් මානසික මානසික ප්‍රශ්නයක්වත් නෙමෙයි. වේදනාව මනසට දැනෙන්නෙත් නැහැ. කයට දැනෙන්නෙත් නැහැ. එහෙම කිව්වම දැන් අපිට ලොකු ප්‍රශ්නයක් ඒකට වේදනාව කාටද දැනෙන්නේ? වේදනාව දැනෙන්නේ අපේ ප්‍රාණයට. අපේ බම්බයක් විතර උස තියෙන කයේ ප්‍රාණය කියලා ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ප්‍රාණය කියන ශක්ති විශේෂයේ අණුවල භ්‍රමණ වීම තමයි මේ වේදනාව කියන නමින් හඳුන්වන්නේ. අයියෙන් භ්‍රමණය වුණොත් ඒකත් වේදනාවක්. අවමෙන් භ්‍රමණය වුණොත් ඒකත් වේදනාවක්. ඒ භ්‍රමණය වීමට යම්කිසි බාධකයක් ඇති වුණොත් ඒ ක්‍රියාකාරී ස්වභාවයන් වලට පටහැනිව යම්කිසි ගැටීමක් එහෙම නැත්නම් අවෛරතාවයක් ඇති වුණොත් මේ ඔක්කොම වේදනා කියලා තමයි කියන්නේ. ඒක මනස හඳුනාගත්තොත් ඒක මනසේ වේදනාව, කය හඳුනාගත්තොත් ඒක කායික වේදනාව. දැන් අංශභාග රෝගියාට කකුලක් තියෙනවා. හැබැයි කපල සුද්ධ කරන එයා බලාගෙන තේබනවා. ඇයි ඒ පැත්ත යට දැනෙන්නේ එතකොට මේ වේදනාව කාට දැනෙලා නැන්නේ. හිතට දැනලත් නැන්නේ. ඒ තේ බිවි බලන් ඉන්නවා. ડોક્ટર අර අතනක් පොඩ සුද්ධ කරන්නකෝ. ආ පොඩ්ඩක් ඉන්න කියලා ડોક્ટર සුද්ධ කපලස් නෑ ගානක්වත් නෑ. ඇයි? මොකක්ද යට වෙලා තියෙන්නේ? ඒ පණිවිඩය යට ඔළුවට යන්නේ ඒ සංඥාව හඳුනා ගන්න. එහෙනම් මේ වේදනාව කියන එක අපේ ප්‍රාණයට දැනෙන ධර්මතාවයක්. ඒක අඳුනාගත්තොත් ඒක මානසික වේදනාවක් දැනගත්තොත් කයේ වේදනාවක්. ඒකෙන් තමයි තීරණය වෙන්නේ. එතකොට මේ ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගයේ වැඩිවීම, භ්‍රමණ වේගයේ අඩුවීම, ක්‍රියාකාරීත්වයට දෝෂ ඇතිවීම, අවෛරකම් ඇතිවීම, නිදාසය ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම කියන මේ ප්‍රාණ ශක්තියත් එක්ක සම්බන්ධ එකක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. කයේ ප්‍රාණ ශක්තිය නිර්වුල්ව නිදාසේ අවශ්‍ය විදියට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා නම් භ්‍රමණය වෙනවා නම් එයා මෙයා ගමන් කරනවා නම් ඒ ගමනාගමනට කිසිම බාධකයක් නැත්නම් එයාට කිසිම වේදනාවක් නැහැ මානසිකව කායිකව. දැන් කයට මොනවාර එකක් වැදුනා කියලා කියනකොට අපි එතන එතන රිදෙනවා කියලා නෑ. එතන ප්‍රාණ ශක්තියට ගමන් කරන්න බෑ. තැලිච්ච නිසා එතන ලේ කැටි ගෑවිලා එතනින් එයාට ප්‍රාණ ශක්තියට යන්න බෑ. ෂෝට් සර්කිට් කියලා කියන්නේ එතන වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වෙලා. එතනින් යන්න බෑ. එතකොට මේ ප්‍රාණ ශක්තියට ඒ අරහා ගමන් කරන්න බැරි නිසා බාධක ඇති වෙච්ච නිසා එතන ප්‍රාණ අණුවේ භ්‍රමණ වේගයේ අඩු වැඩි වීමක් වෙලා වෙනසක් ඇති වෙච්ච නිසා රිදෙනවා කියලා වචනයක් අපි කියනවා. හැබැයි ඇත්තටම කයට රිදෙනවා නම් හිතට රිදෙන්න බෑනේ. දැන් සමහර කට්ටියට හිතට වේදනාවක් ඇති වෙනවා. අසෝලා මෙහෙම කළා මෙසෝලා මෙහෙම කළා මෙච්චර ළඟ ඉඳලා විශ්වාසවන්ත ඉඳලා මට මේම දෙයක් කළානේ මේ මිනිස්සයා කියලා අර ඉතට වේදනාවයි. ඉත තියන්නේ කොහෙද? ඉත තියන්නේ කොහෙද කොතනද රිදෙන්නේ? එහෙනම් ඒකත් ප්‍රාණ ශක්තියට තමයි ඒකත් බලපාලා තියෙන්නේ. අපේ ප්‍රාණ ශක්තිය අණුවල භ්‍රමණ වේගයේ එක්කෝ වැඩි වෙලා නැත්නම් අඩු වෙලා. අඩු වුණාම යාට ඉතින් කලාවේ ඇදලා ඉට ගන්න බෑ, ඉඳ ගන්න බෑ, කෑම කන්න බෑ, කොයි වෙලේ සී නැතුව වාගේ අඩපණ වෙලා. ප්‍රාණ ශක්තිය වේගය අඩු වෙලා. නිින්ද යන්නේ නැහැ. කෑම කන්න බැස් ඔක්කොම අරගෙන බලාගෙන ඉන්නවා. තරහා ගිල්ලා නෙමෙයි. ඒ වේදනාව වැඩිකම නිසා යාට කිසිම දෙයක් කරගන්න බෑ. ඒ අසාමාන්‍යයි. තරහා නෙමෙයි. වේදනාව වැඩික. ඒ කියන්නේ ප්‍රාණ ශක්තිය වැඩි වෙලා වේගය. ක්‍රියාත්මක භාවය. එහෙම තමයි මේ වේදනාව කියන එක හඳුනාගන්නේ. ප්‍රාණ ශක්තියේ ක්‍රියාකාරී ස්වභාවය මත ඒක අඳුනාගත්තොත් අඳුනාගත්තොත් මානසික වේදනාවක් දැනුනොත් කායික වේදනාවක්. එහෙම ඒක කැටගරි දෙකට වෙන් වෙනවා. හැබැයි එකම පද්ධතිය. දෙවිවරුන්ටත් රිදෙනවා. දෙවිවරුන්ටත් රිදෙනවා. සමහර දෙවිවරුන්ට ප්‍රසිද්ධිය තරවටු කළාම එයාගේ තියෙන මාන්නයට එයා රිදෙනවා. දෙවියා කම්පා වෙනවා. <clears throat> දෙවියා ඉස්සරහ ඒ අනිත් අය ඉස්සරහ අපිට ලැජ්ජා වෙනවා. එයා අමනාප වෙනවා. ඇයි ඒ දෙවියට ඒක දැනෙන්නේ? ඒ දෙවියාගේ ඒ මනසට දැනෙන්නේ ඒක. කයක් නැහැනේ. දේව කය වෙලා නිකන් මීදුමක් වගේ එකක් නේ. එතකොට දෙවියාගේ මනසට දැනෙන්නේ. ඇයි එයා ඒක දැනගත්ත නිසා. මට මේ මේකක් කිව්වනේ අර තාපසයා මට බැන්නනේ. ඒ ගාදියා බලලා උඹට ලැජ්ජ නැද්ද මේ ගස්වල අරක් අරගෙන ඉන්නේ දෙවියෙක් කියලා කොච්චර ශ්‍රේෂ්ඨ වැඩ කරන්න පුළුවන්ද කොච්චර පින් අනුමෝදන් කරගන්න පුළුවන්ද මේ ගස්වලට ඇවිල්ලා ළඟගෙන මේ ගා යටින් කෙනෙකුට යන්න දෙන්න ගා යට කෙනෙකුට ඉන්න දෙන්න බලන්න මේ ගා බලාගෙන කරන වැඩේ කියලා තාපසේ බැන්නල රුක්ක මූල දෙයියට දෙයියට පුදුමාකාර විදිහට මේ වේදනාවක් දැනෙනවා දෙයියාගේ හිතට දැනෙන්නේ දෙයියාගේ හිතට දැනෙනවා අපේ ශක්ති විශේෂයට තමයි මේ වේදනාව දැනෙන්නේ වෙන මොනවද දැනගන්න අවශ්‍යද කායක දැනෙනවම ඒක කායික කෘත්‍ය දැනගන්න ඕනේ මම කරගන්නවා මේක මානසික ඒක තමයි මේ දෙකෙන් අපි නිදෙන්නේ කොහොමද ඒක නිදි ප්‍රාණ ශක්තියේ දෝෂයක් මේක ප්‍රාණ ශක්තියේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ගමනාගමනයට බාධකයක් අවෛරයක් ඇති නිසා ප්‍රාණ ශක්තිය අඩු වෙච්ච නිසා ප්‍රාණ ශක්තිය වැඩි වෙච්ච නිසා ඒ ප්‍රාණ ශක්තිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා දැනගත්තාම අර වේදනාව කියන සම්මුතියම නිදාස් වෙනවා වේදනාව කියන සම්මුතිය නිදාස් වෙලා ප්‍රාණ ශක්තියේ ගැටලුව සාපේක්ෂව විද්‍යාත්මකව තමයි මට ගැටලුවක් තියෙන්නේ. ඒකට මම එක්ක විවේක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ප්‍රාණය නැවත රිකා වෙන විදිහට ආහාර පාන ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට අදාළ බේසජ්‍ය ගන්න ඕනේ. ගත්තාම මේ ප්‍රාණ ශක්තිය නිවැරදි වෙච්ච ගමන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒක වේදනාවක් ඇටිට ඒ තාපසයා දකින්නේ නැහැ. අර ඒක තාපසයෙක්ගේ කකුලක තුවාලයක් තිබුණානේ අවුරුදු 10ක් 12ක් විතර. එයා ඒක වේදනාවක් කියලා ගණන් ගත්තේ මේක ප්‍රාණ ශක්තියේ දෝෂයක්. නැත්නම් පාන ශක්තියේ ක්‍රියාකාරීත්වය අවේද ඇතින එන්න රිදෙනවා. ඉතින් ඒකේ ආයේ විදිහට දැකලා ඉන්නවලු. එයාගේ ಗುಣ වැඩි නිසා දෙවිය කියලා වැඳලා ස්වාමීනි මොනවාරි වරයක් දෙන්න ඕනේ. නෑ නෑ මට ඇති වරයක් නෑ යන්න යන්න මට කරදර කරන්න එපා. ආයෙ යන්න ස්වාමීනි වහන්සේ මහා ගුණවන්තයි. ඔබ වහන්සේගේ තපස් ගුණ දෙන අපි දිව්‍ය ලෝකේ ඉඳලා බලන ඉන්න මොනවාරි වරයක් දෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ගොඩාක් කරදර කරපු නිසා ඒ තාපසෙක් කලේ නම් මේ කකුලේ මේ තුවාලේ කරදරයි මට අවුරුදායක මේක වම් කකුලට මාරු කරලා දෙන්න කියලා කිව්වලු. ස්වාමීනි ඒක කර්මාන රූපී ආපේකක් ඒක වෙනස් කරන්න බෑ නේද කට පියන්නේ යන්න කියලා කිව්වා. ඒ වගේ තමයි මේ තාපසටි අවුරුදු 10ක් 12ක් ඒ තුවාල තිබිලා තේ ඒක යාට ප්‍රශ්නයක් නෙමෙයිලු. ඇයි ඒක වේදනාවක් නෙමෙයි. ඒක ප්‍රාණ ශක්තිය දෝෂයක්. අපේ ගොඩාක් කර්ම පරිසම් දෙන්නේ ප්‍රාණයටනේ. ප්‍රාණයට පරිසම් දෙන එක තමයිලු අපේ කයට මනසට බලපාන්නේ. සමහර කට්ටිය බයිනවා. බයිනවා. ඒ බයිනකොට අපිට අහිර ලැජ්ජයි බලන්න මේමත් කතා කරන්නේ මිනිස්සු සිවුරක් දාගෙන ඉන්න හාමුදුරුවෝ කියලාවත් දරුකලේ නැන්නේ මේ විදිහට නිඳා කළානේ මට කියලා හරියට රිදෙනවා යාට. ඒ රිදෙන යාගේ ප්‍රාණ ශක්තිය තුල අර වචන ටික බලපෑවේ. ගැව්වාම අර අසෝලා මට පාර දුන්නා අසෝලා මට මේම කළා. ඒ ඒකත් යාගේ ප්‍රාණයටලු ඒක ඒකත් පරිසම් දුන්නේ. කයේ තියෙන ප්‍රාණ ශක්තියට. අර වචනක් දීලා කෙලින් ප්‍රාණ. මේ කය කායික වේදනා මානසික වේදනා කියන මේ දෙකම කයේ ප්‍රාණ ශක්තියත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක විද්‍යාත්මක ප්‍රශ්නයක්. අපි තමයි හිතන්නේ අසෝලා මගේ කයට ගැව්වාය අසෝලා මගේ සිතට දෙව්වාය කියලා නෑ. ඒ දෙකේම රිදෙන්නේ පාන ශක්තිය. ඒක නිවැරදි කරගන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි අර කයට රිදෙනවාය සිතට රිදෙනවාය කියලා දෘෂ්ටියෙන් අයින් වෙන එක. දෙකෙම අයින් වෙනවා. අයි දෙකෙම අයින් කරලා ඒක ප්‍රාණ ශක්තිය භ්‍රමණ වේගය අඩුවීම වැඩිවීම කයට අවශ්‍ය ප්‍රාණ ශක්තිය අවශ්‍ය තරම් නැතිවීම. අවධාරිතාව අඩුවීම, එහෙම නැත්නම් ගමනාගමනයට බාධක ඇතිවීම මෙන්න මේ වගේ ගැටලුවක් නිසා පිළිච්ච ප්‍රශ්නයක් කියලා දැක්කාම ඒක බේසජ්ජයකින් ආහාර පානයකින් විවේකයක් ගත්තාම ඒක හරියන්නේ. එතකොට අසෝලා ගැව්වාය මගේ කකුල රිදෙනවායි කියන එකක් නැහැ. ප්‍රාණ ශක්තිය අඩු වෙලාය විවේක ගත්තාය දවස් තුන දැන් හරි ගියාය. ද්වේෂයක් පටිගයක් අට ගන්න විදියක් නැහැ යාට. අර සම්මුති ලෝකයේ තුල අපි ඉතාගෙන ඉන්නවනේ. එතන මිනිහෙක් ඉන්නවා අය ගහන්න එතන මිනිහෙක් ඉන්නවා ගුටි කන්න අර අසවලා මට මෙසවලාට බාර දුන්නා අය කියලා ඕම එකක් මම හිතාගෙන ඉන්නවා ඇත්තටම මෙතන සෛල ටිකක් තියෙනවා 1 කෝටි 50 ලක්ෂයක් ධනිසට උඩ ඒ ධනිසට උඩ මෙතන තියෙන සෛල 1 කෝටි 50 ලක්ෂය තැලීමකටපත් වෙනවා නයි මම ඒ වගේම සත්පුද්ගල ස්වභාවයක ිටපු නාම රූපයකට ධනිසට උඩ අඟල් 6ක විතර ප්‍රමාණයකට පොල්ලකින් ගැව්වාය 1 කෝටි 50 ලක්ෂයේ සෛල තැළුණාය සති දෙකක් එයා පොර ගගා විද්දාය. පසය සනීපුණාය. දැන් මම ඒ සත්ත්ව පුද්ගල ස්වභාවයට ආපු නිසා මෙතන මේක තැලෙන්න ඕනේ. ඒ නිසා සද්ද පුද්ගල මිනිස්සේ කාවාය. එයාටත් අතට හොඳ දෙකේ දෙකේ පොල්ල කවුනාය. කොච්චර කයේ පාසු විදිහට ගන්න පුළුවන් ඉඳ තිබුණත් එයා හරියට මෙතනටමයි ගන්නේය. එතන 1 කෝටි 50 ලක්ෂය තැලෙන්න ඕනේ. අර සති දෙකක් මමත් කර ගන්න ඕනේ. ඇයි අර රෙකෝඩ් එක තින්නේ එතන? ඒසයි සයිල ටික තැලෙනවාමයි. එහෙනම් ප්‍රාණ ශක්තිය දෝෂයක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිවැරදි වුණාම අදියනවා. අපි කෙනෙකුගේ ඇස්වලට මොනවාරි දාලා අන්ධ කෙරුවොත් මෙච්චර කයේ තියෙද්දි ඔරු 25ක පොළුත් එක්ක මා දරුණු ආයුධ අරගෙන ඇවිල්ලා තියෙද්දි අතපය කපන්න දෙන්නේ නැහැ මොනාර උලක් අරගෙන හැයට තමයි මෙච්චර කය හොඳට තියෙන නොන්තට මස් තියෙන ඇඟේ හොඳට තඩි බාන්න පුළුවන් සති දෙකක් විතර ළඟට ගැට ගාලා තියෙන ඒත් එක පාරක්වත් ගන්නල්ලු ඇස් දෙකට විතර උල් දෙකකින් හැනලා යනවලු එතකොට අපි කල්පනා කරන මෙච්චර කයේ තියෙන තරබාරුව මේ මනුස්සර කොච්චරනම් තඩි බාන්න තිබුණාද ගන්නෑ ගන්න හිතෙන්නේ ඇහැ විතරලු එයාට පේන්නේ. ඒ හැ හන්ද කරන්න ඕනි කියලා හිතෙන්නේ. මොකද්ද කියලා හිතනකොට එයා මරන්න දෙනකොට ළඟ ඉන්න කෙනා කියනවලු මේ අයියේ මරන්න එපා යාව. ඒතකොට ඇයි මල්ලි? මෙයා අපිව දැක්කනේ. දැන් අපි මංකොල්ලකාරයෝ කියලා මෙයා කියනවනේ. එහෙනම් කියන්නේ පේන්නේ නැන්නේ. ඇස් දෙක විතර කන්ද කරන් පව් ඒ මනුස්සයාට මුකුත් කරන්න බෑ නිදාස් කරමු. එයාට ඊට පස්සේ අපිව පෙන්වන්න බෑනේ. අපිව පෙන්වලා දෙන්නත් බෑනේ. අඳුනගන්නත් බෑනේ. ආ ඒකත් හරි තම නිකන් මරලා නිකන් පව පුරන එන ඇද්ද කන්ද කරන්න කියලා ඇද්ද කන්ද මොකද හේතුව එයා වෙදෙක් කියලා ඉන්න කාලේ මේ ඈ කුණු වෙන්න බේත් දාලා පලි ගත්තලු අතුරෙන්ගේ අතුරුකම් තියෙන්න පුළුවන් නමුත් අසනීපලා ආපු වෙලාවේදී මෙයා වෙදකම කරන්න එපා අරක මතක තියාගෙන ඈ කුණු කළා අරියට මේ ඇද්දකම අඳ වුණා ඒ වගේ ලෝකේ මේ සමහර දේවල් තියෙනවා කොච්චර අපේ කය විවෘතව තිබුණා පරිසරයට අර පරිසම් දෙන්න ඕන තියෙන ප්‍රමාණය තියෙනවනේ එතනටලු පරිසම් දෙන්න. දතක් කඩෙන්න ගැව්වා නම් ඒක කුංචකරද රදනකද පුරච්චාරවද චාරවද කියන එක විශ්වය තැම්පත් වෙලා තිනවා. හරියටම වැදෙන්නේ ගල එතනටද. ඒ දතලු කැඩෙන්නේ. වෙන දතක් කැඩෙන්නේ නැහැ. ඇයි ඒක ඒ විදිහට පරිසම් දෙන්නේ? ඒ කර්ම ඒ විදිහට තමයි යයි. එතනට වදිනකොට මෙතන රිදෙනවනේ. එතකොට ඒ රිදෙන මනස එතන 100 පීචනවා නේ මෙතන රිදෙනවා මෙතන. එයාගේ 100 එතන පීචවපු නිසා එයාගේ ප්‍රාණ ශක්තිය රෙකෝඩ් වුණා ඒ ස්ථානයත් ඒ ලොකේෂන් එකත්. ඒක පරිසම් දෙනකොට හරියට මේ ලොකේෂන් එකටම එනවා. ඒ ඇඩ්‍රස් එකටම එනවා. ඒ නිසා ලෝකයේ කිසිම කෙනෙකුට හිංසා කරන්න එපා, පීඩා කරන්න එපා, නිନ୍ଦා කරන්න එපා, අපහාස කරන්න එපා, විවේචනය කරන්න එපා. කෙරුවොත් සන්තෝෂ වෙන්න ඒක කවදාද දවසක අපට ලැබෙනවා සූදානම් වෙන්න දගයපත්ත නියතමානීව එක පිළිගන්න. පිළිගන්න පුළුවන් නම් ඒක කලාට කමක් නැහැ. ඒක ටිකක් අපහසුයි පිළිගන්න. එහෙනම් ඒක නොකර ඉන්න. ඒක වඩා සුදුසුයි. අපි දෙන හැම දෙයක්ම අපට නැවත ලැබෙනවා. හොඳ හෝ නරක හෝ අකමැත්තෙන් උනත් ගන්න සිද්ධ වෙනවා. හේතුඵල ධාම අපි හේතුඵල ධාම පිළිහරගෙන යන ගමනක් මේක. ඒක සර්වඥතා ඥාණයෙන් දැකලා අවබෝධ කරලා දේශනා කරපු එකක්. ඒක සැක නැහැ මොකවත්. ඒ නිසා හේතුඵල ධාමට අනුව යහපත් දේ කිව්වොත් යහපත් දෙයක් අපට ඇයෙනවා. යහපත් දේ කෙරුවොත් අපට යහපත් දේ මිනිස්සු කරනවා. අපි යහපත් විදිහට ඒගොල්ලෝ දිහා දැක්කොත් ඒගොල්ලෝත් අපි යහපත් විදිහට දකිනවා. අපි යහපත් විදිහට හිතුවොත් ආලපාල ඉන්න කට්ටිය ඔක්කොම අනේ ඒ ආන්දරුට එහෙම කියන්න එපා. උනාත් හරි හොඳ කෙනෙක්. වාත් ඒ කතා කරලා තියෙනවා නෑනේ. පින්න පාති දෙලා තියෙනවා නෑනේ. දැකලා තියෙනවා දරියට නෑනේ. ඒක හොඳ නෑ නෑ යාඳුරුන්දා ඒ මිනිස්සු මේ හිතනවලු. අම්බෙලත් නෑ කතා කරලත් නෑ අසුරු කරලත් නෑ. ඒත් මේ මිනිස්සු අපි වෙනුවෙන් පෙරීట్లా හොඳයි කියලා කියනවා. ඇයි? අපි ඒ කට්ටිය හොඳයි කියලා නේ කියලා තින්නේ. ඒ නිසා ඒ කට්ටියට කවදාකවත් අපේ දෝෂයක් පේන්නේ අපි හොඳමයි කියලා කියන්නේ. මිනිසුත් තාන හොඳයි කියන්නේ මොකද්ද? නෑ නෑ හොඳයි යාඳුරු. මම දන්නවනේ යාඳුරු හොඳයි කියලා. මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. ඇයි අපි හිතන් හිතන්නේ මොකද්ද? ඒකළු මිනිසුන්ට හිතෙන්නේ. ඔව් දෙකයි. දැනගන්න එක අපි ගන්න එකක් අඳුනා ගන්න එක අවබෝධයෙන් සිද්ධ වෙන එකක්. අඳුනා ගන්න එක සම්මාවට සම්බන්ධ එකක් නේ. නාම රූප ඇඳින්නේය. ඒ නාම රූප මොකක්ද කියන එකේ අඳුනාගත්ත ඒක අවබෝධයට සිද්ධ වෙච්ච එකක්. දැන් ගොඩාක් තපස්වර ඉන්නවා. ඒ කටින් සංසාරේ කර්ම නැහැ. බණුන් ගන්න කර්ම නැහැ, ගුටි කන්න කර්ම නැහැ, විවේචන ලබන්න කර්ම නැහැ, කිසිම කර්මයක් නැහැ. හැබැයි කර්ම තියෙන කෙනෙක් ළඟට ඇවිල්ලා තැම්පත් වෙනවා. එදා ඉඳලා එයා දුක් විඳිනවා. වේදනාව කියලා කියන්නේ අණුවල අණුවල භ්‍රමණ වේගය වැඩිවීම. වැඩිවීම නිසා අටගත් ධර්මතාවයක් වේදනාව කැක්කුම කියලා කියන්නේ එතන ඒ ප්‍රාණ ශක්තිය අවම වෙලා අවශ්‍ය ධාරිතාව නැහැ. ඒ නිසා අතන ක කියනවා. ඒ භ්‍රමණ ඒ සෛල භ්‍රමණය වෙලා එකින් එකට ගැටෙනවා. ඒකින්ද අපි කියන ක කියනවා කියලා. කැක්කුමයි කියලා කියනවා. අර එක සිටුවරයෙක් හිටියාල ඒ සිටුවරයාට අරියට කර්මලු. නිතර මිනිස්සු ගානවා, බයිනවා, අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් ලෙඩ වෙනවා ඕමලු. ඉතින් ඉතනවල මේක වැඩක් නෑ මෙච්චර ඉතින් ප්‍රශ්න ගැටලුත් එක්ක ලෙඩ වෙලා ගුටි කාලා ඕන්න නැක ඔක්කොම අත්හැරලා පැවිදි වුණාලු. එතනින් පස්සේ කවදාවත් ලෙඩ වුන්නේ නැල්ලුවා. එතකොට ඒක තවත් වික්ෂුණාංශි නම කානවා ඒ ධර්මතාවය මොකද්ද කියලා. එතකොට තමයිලු කියන්නේ කාශ්‍යප තථාගතයන් වහන්සේ සංසාරේ කවදාවත් ලෙඩ වෙන්න, බැනුම් ගන්න, ගුටි කන්න කර්ම කරලා නැහැ. උන්වහන්සේ බොහොම පිළිවෙලට පාරේ පුරලා ආපු නිසා උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ ගතතර පස්සේ අර කර්මය අරයට බලපානවා. අර කර්මය අරයට බලපානවා. එතනින් පස්සේ එයාට යාපත එනවා. තපස්වරු ළඟ ඔරෙක් ගිහලා හිටියාම කාලයක් යනකොට එයාත් භාවනා කරනවානේ. ඔරා ඔරකම් කරනවා අර ඔරේ අතුරු සෙට් එක පැත්තකින් තියලා එයා තානාපාන වඩනවලු. අද හරියට කාලසටහන් ඔරකම් එකත් යනවලු. දෙකට විතර ගිහිල්ලා ඉබ්බෙකුත් කඩලා ඇවිල්ලා ඒකත් පැත්තකින් තියලා භාවනාත් කරනවලු. කාලයක් යනකොට එයා කියනවා අද යන්න සැඩුල් එකට එට යනවා. එහෙම අර ඔරකම පොඩ පොඩ ප්‍රමාද වෙනවලු. සතියේ එක දවසක් යනවලු. චූන් එකට මාස 3කට එක සැරයක් ඉබ්බෝ කඩනවලු. පස්සේ ඕන් නැහැ ඉබ්බෝ කඩ කඩ නිකන් දුක් විඳින එක ඕම් තපස් වෙලා මාන වෙලා ඉන්නවලු. ඒ ඒ වේවක බලපානවලු. ඒ වගේ තමයි කිසිම කර්මයක් නැති කෙනෙක්. ගොඩාක් කර්ම තියෙන තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච ගමන් උන්වහන්සේ බැන ගන්න තිබුණානේ. ගුටි කන්න තිබුණා, බැනුම් ගන්න තිබුණා, තාඩන පිරෙන ඔක්කොම තිබුණානේ. ඒ ඇරියස් එකේ ඒ කොට්ටියට පරිසම් දෙනවා. නිකම් මිනිස්සු බයිනවලු. නිකම් මිනිස්සු විරුද්ධ වෙනවලු. ඇයි අර කර්ම ටික පරිසම් දෙනවා. ආචාර්යයන් වහන්සේ ගොඩාක් සිල්වත් නම් ඒ සීලය අනිත්‍යයට බලපානවා ශිෂ්‍යයන්ට. ශිෂ්‍යෝ සිල්වත් වෙනවා. ආචාර්යයන් වහන්සේ ගොඩාක් දුස්සීල් නම් අර සිල්වත් ශිෂ්‍යෝ පිරියනවා කාලයක් යනවා. පිරියලා ඒගොල්ලෝ තරරැල්ලටම යනවා. සමහර නිකායවල පිරියෙන්න ප්‍රධාන හේතුව ඒක තමයි. ප්‍රධාන නායක මායන්පාණන් වහන්සේ බොහොම සිල්වත් නම් ගුණවත් නම් ભેදයකින් තොර නම් පක්ෂපාත නැත්තම් ಜಾති මේ ભેද මොකවත් නැත්තම් අර තමකම නඩත්තු කරන්නේ නැත්තම් ශිෂ්‍ය પરම්පරාවත් ඒ විදිහටම හැදෙනවා. උන්වහන්සේගේ දෝෂ තිබුණොත් අනිතයි කොච්චර අපි ඔක්කොම එකයි කියලා හිතුවා තරක ටිකක් හරි එනවා. පිළිීමේ ලකුණක් ඒක. ඒක තුලම අටම තියනවා ගැන්වීමක් මම ඒක වැරදි කියලා කියන්නේ. වැරදි කියලා කියන්නේ ඔබ වහන්සේ කියන්නේ ඒක හරිය වැරදිද කියලා මම උපමාවක් කියන්න. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. උපාසක ඇත්තෙක් වාඩි වෙලා ඇස් දෙක වාගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ඇයෙන වචන වලින් ඇස මමය කන මමය දිව මමය කය මමය මේ හැමදේම මම මගේ මම කියන ඒ සංකල්ප ඔක්කොම ටික වැටහිලා ආත්ම දෘෂ්ටි ඔක්කොම ගැලවිලා යනවා යාගේ. එයා ආර්ය කෙනෙක් වටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා ධර්ම ඉවර වෙනකම් එයා ඇස් දෙක පියාගෙනමයි තියෙන්නේ. කිසිම රූපයක් දැක්කේ නැහැ. කිසිම දික්තියක් එයා තුළ තිබුණේ නැහැ. ඇසීම විතරයි තිබුණේ. සෝතේ විතරයි තිබුණේ. ඒ සෝතෙන් හැමදේම අවබෝධලා සියලු ආශ්‍රව දුරු වෙලා එයා ආර්ය කෙනෙක් බවට පත් වුණා. ධර්ම අවසන් කරපු ගමන් වාග්යතුන් වහන්සේ කියනවා මෙයා රාහත් වුණා කියලා. දැන් එයා දැක්කේ නැහැ මොකවත්. ඒක උනේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක තුළ ආර්ය කියලා එකක් තියෙනව නේද? ඒක මොකද්ද? අට ආර්ය මාර්ග කියලා එහෙම නෙන්න ඕනේ. අට ආර්ය මාර්ග කියලා ආර්ය මාර්ගට එහෙම ඇවිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ මාර්ග 8ක් තියනවලු. හැබැයි එකම එක ආර්ය ස්වභාවයලු වැඩෙන්නේ. එකම එක ආර්ය ස්වභාවයක් දකින ක්‍රම හතක්ලු. කෝකෙන් දැක්කත් එකලු වෙන්නේ. ඒ නිසා ඇහිච්ච ඇවුනොත් ඒත් රාත් වෙනවා. පෙනුනොත් ඒත් රාත් වෙනවා. කියවුවොත් ඒත් රාත් වෙනවා. දැනුනොත් ඒත් රාත් වෙනවා. සිතුනොත් ඒත් rahat වෙනවා. සිතවිලි වලින් කොච්චර rahat වුණාද? ඒ හැමදේ තුළම එකම එක ආර්ය ස්වභාවයයි තියෙන්නේ. ඒක පරිශීලනය කරන ක්‍රම තමයි හටක් තියෙන්නේ. ජෑම් පාන්, බනිස් මේ සීනි පාන්, මාළු පාන්, කිඹුලා පාන්, ඕම පාන් වර්ග හටක් තියෙනවා. පාන් වර්ග හටක්. ඒකේ සාරය මොකද්ද? පාන් පිටි. හැබැයි ඇඩේ වෙනස් වෙන්න පුළුවන්. කනකොට රසත් වෙනස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පාන් පිටි. දියවැඩියා රෝගියාට කිඹුලා පාන් දුන්නත්, ජෑම් පාන් දුන්නත් සීනි වැඩි වෙනවා තමයි. මේක මාළු පාන්නේ. මාළු පාන් කියලා හරියන්නේ නැහැ. ඒත් සීනි වැඩි වෙනවා. ඇයි? ඒ පාන් වර්ග ඔක්කොම සාරය. ඒකේ පදනම පාන් පිටි. ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම 8කින් වැඩුවොත් සම්මා ආජීවය, සම්මා කම්මන්තය, වායාමයේ මොනවන් වැඩුවත් මොනවන් වැඩුවත් ඒකේ තියෙන එකම එක ස්වභාවයයි. ඒක සම්මා සෝතෙන් වෙන්න පුළුවන්, දිට්ඨියෙන් වෙන්න පුළුවන්, කම්මන්තයෙන් වෙන්න පුළුවන්, වායාමයෙන් වෙන්න පුළුවන්, ඕන එකකින් වෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැක්ම. සම්මා සෝතය කියලා කියන්නේ ඇසීම. ඒ ඇසීම තුලත් ඒ සම්මාව තියෙනවා. සම්මා කියන වචනේ පොදුයිනේ. පේනවද, හැයෙනවද, දැනෙනවද, හැඟෙනවද, සිතෙනවද කියන එක වෙන ප්‍රශ්නයක්. නමුත් ඒ ඔක්කොම සම්මා සම්මා සම්මා කියලා නෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, එමිකාර සම්මා කියන වචනේ පොදු නිසා ඕනම සම්මාකින් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. පාම් පිටි විතරක් තිබුණත් ඇති ඒකේ මාළු පාන් හරි කිඹුලා බනිස් හරි ජෑම් පාන් හරි මොනවා හරි එකක් හැදෙනවා මොන බනිස් එක හැදුනත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි පාම් පිටි නැත්තම් මොකවත් ඇදෙන්නේ නැහැ. සම්මාව නැත්තම් අරව මොනවද තිබුණත් වැඩක් නැහැ. සම්මාව හේතු කොටගෙන තමයි අර ඔක්කොම ටික හැදෙන්නේ. වෙන මොකක් ප්‍රශ්නයකට තියෙන්නේ?